ඉතින් අනුව මේ වකවානුවේදී අපි ඉදිරිපත් කරගත්තේ චුල්ල වේදල්ල සූත්‍රය කියලා ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන වටිනා සූත්‍රයක්. ඉතින් මේ වේදල්ල සූත්‍ර සාකච්ඡා සඳහන් වෙන්නේ සාකච්ඡා වශයෙන්. අවබෝධය ලැබූ උත්මයන් අතර වෙච්ච සාකච්ඡා. ඉතින් ඒ නිසා අවබෝධය නොලබපු කෙනෙකුට අහන්න බැරි ඇසිය යුතු සියුම් ගැඹුරු ප්‍රශ්න නගමින් සාකච්ඡාව සඳහා වූ සාකච්ඡාවක් වගේ අර මතු විනීය ජනතාව වෙනුවෙන් සියුම් කරුණු අවශ්‍යනවා. ඒ අවසන්නේ ඒ සම්බන්ධ වෙන දෙන්නගෙම පළප්‍රයෝජන සඳහාමත් නෙවෙයි ධර්මයේ උරතලයක් විදියට එහෙම නැත්නම් තෙදක් විදියට අවිශිල්ලක් විදියට නමුත් ඒවා වාර්තාගත වෙලා තියෙන ඉතාම සූක්ෂමව ඒ නිසා අද දක්වාම ඒකේ තියෙන නැවුන් රසය අපිට විඳ ගන්න පුළුවන්. ඒකට යෙදී නැමේ ගත කරන පිරිසකට. ඉතින් මේ චුල්ල වේදාල සූත්‍රයේදී පෙර අඹ සමුයන්ව ගත කරපු දෙපොළක් ශාසනගත වෙලා ඒ භාර්යාව ධම්මදින්නාව මෙහෙණින්නාසි කෙනෙක් වෙනවා. විසාක උපාසකතුමා අරණ්‍ය වාසී අනගාരിക කෙනෙක් වෙනවා. මේ දෙන්න අතරේ තමයි මේ සාකච්ඡාව යන්නේ. ඒ අනගාരിക උපාසකතුමා අනාගාමී තත්ත්වයේ ඉන්නේ. ධම්මදින්නාව රහත් වෙනවා. නමුත් අර පැරණි තිබුණු සම්බන්ධතාවයට වගේ ඒ උපාසකතුමා තාම සැකයක් ඇති කරගෙන ඉන්නවා ධම්මදින්නාවේ ඇත්තටම ධර්මයේ ප්‍රයෝජන ගත්තද සාසනයේ ප්‍රයෝජන ගත්තද එහෙම නැත්නම් මේ පරාජිතව පැන යාමකට ලක් වෙලාද ඉන්නේ කියලා. අන්න ඒ නිසා ඊට සියුම් ප්‍රශ්න බොහෝම සූක්ෂම වහනවා. ඇත්තටම කියනවනම් මේ ප්‍රශ්නයක් නගන්නත් අනාගාමි මට්ටමක ඉඳගෙන ඕනේ ප්‍රශ්න නගන්න. ඒ තරම්ම මේ දිනු කරපු මනසකට නැගෙන ප්‍රශ්න බලනකොට මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්නත් රහත් වෙලාමත් ඉන්න ඕන. ආන්නේ වගේ මේ ප්‍රශ්න සාකච්ඡා දිහා බලනකොටම පේනවා ඒ ඇත්තෝ තමන්ගේ ඒ අවබෝධය පැහැදිලි කරගන්නේ අන්ධහැර පෑමෙන්වත් කියා පෑමෙන්වත් ලාභ ප්‍රයෝජන සඳහාවත් නෙමෙයි මේ තිබෙසින් මතුවෙන ඒ විචිත්‍රතාවමක. ඉතින් අද දවසේ ධර්මදේශනා සඳහා ඉදිරිපත් කරගත්තේ විසාකෝපාසකතුමා අහන ප්‍රශ්නයක් සංඥා වේදිත නිරෝධං සමාපජ්ජන්තස පණයේ බිකුණෝ කතමේ ධම්මා පඨම නිරුද්ධಂತಿ යදිව කාය සංඛාරෝ යදිව වචී සංඛාරෝ යදිව චිත්ත සංඛාරෝ ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට එහෙම නැත්නම් සංඥා වේදිත නිරෝධයට සමවදින ආර්ය ශ්‍රාවකෙක් භික්ෂුන් වහන්සේ නමක් ඒ සඳහා යනකොට ගෙවම් කරගෙන යන වැඩපිළිවෙල ගත්තොත් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන් තියෙනවා ඒ කොහොමද පිළිවෙල කියලා අහනවා. කෝක ගෙවම් කරාට පස්සේ දානිත ගෙවම් කරන්නේ ඊට පස්සේ අවසානයේ ගෙවම් කරන්නේ මොනවද කියලා බහුවර්ණ ප්‍රශ්නයක් වගේ. ප්‍රශ්නේ තියලා අහනවා කාය සංස්කාරද ඉස්සලා ගෙවන්නේ, වචී සංකාරද ඉස්සලා ගෙවන්නේ, මනෝ සංකාරද, චිත්ත සංකාරද කියලා ඒ විසකපසු අහනවා. ඉතින් මෙතනදී අනාගාමී වෙලා නැති, රහත් වෙලා නැති සාමාන්‍ය භාවනා පටන් ගන්න කෙනෙකුට මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේම ප්‍රධාන මාතෘකා පාඩ තේරෙන්නේ නැති නිසා ඒක අපිට ගැළපෙන්නේ නැහැ ඒක අපිට අදාළ නැහැ ගෝචර නැහැ කියලා හිත ප්‍රශ්නට බහින්නේ නැහැ. ඒ මොකද මේ සංඥා වේදිත නිරෝධය කියන එක තේරුම් කරගෙන තියෙන්නේ ඉතාමත්ම ගැඹුරු අශ්ව සමාපත්තිලාභී අනාගාමී උතුමෙකුට පමණක් ළඟා විය හැකි. එහෙම නැත්නම් එහාට ඉන්න සමථ විපස්සනා දෙකම දන්න රහතන් වහන්සේ නමකට සමවැදී හැකි පවාසී බුදුරජාන් වහන්සේ නමකට සමවැදී හැකි සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකට සමවැදී හැකි ධර්මයක්. ඉතින් එවැනි ධර්ම මේ තාම හරියට ඉඳගෙන ඉන්නවත් බැරි ආනාපානවත් කරන්න බැරි කෙනෙක් කොහොමද තේරුම් ගන්නේ කියලා ගොඩාක් වෙලාවට මේ ප්‍රශ්න මේ මේ ලෝකයට අදාළ නැහැ අපිට අදාළ නැහැ මේ ජීවිතයට අදාළ නැහැ කියලා පැත්තට දාන ගතියක් තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය ස්වභාවයි. නමුත් භාවනාවට බැසපු ගමන් ඉඳලම මෙව්වත් එක්ක තමයි යන්න වෙන්නේ. ඒකයි මේ ධර්මයේ මිච්ඡුල්ල වේදාල සූත්‍රය අපි ඊයේ ගියපාර ගත්ත එකෙත් ඒක තමයි කියලා තියෙන්නේ. ඒ දේවල් අහවල් තැනට ගියාම එක පාට gediy වගේ පහළ වෙනව නෙවෙයි. මේ එක තැනක ඉඳගෙන චිත්තක්ෂණයක් මම දැන් මෙතන කියන තැන ඉඳලම මේ අපේ හිත කය වචනය අපි මේ Nirodha Samapattiyට නැත්තම් සංඥා වේදේච Nirodhයට සකස් කරනවා. ඒ සකස් කරන බව දන්නේ නැතුව ඒක කරන්න බැරි දේවල් ඒක මේ ලෝකෙට අදාළ නැහැ. ඒක ඒ කාලේ විතරයි අදාළයි කියලා මේ කරන වැඩේ පිළිබඳව ගෞරවයක් හැකි සංඥාවක් ධනාත්මක චින්තනයක් නැතුව පටන් ගන්න කෙනාට මේව හැමදාම මූල ධර්ම ප්‍රශ්න විතරයි. නමුත් ප්‍රායෝගික පැත්ත බලනවා නම් එක චිත්තක්ෂණයක් වර්තමාන මොහොතේ ගත කරන වෙලාවේ ඉඳලම ඒ సంతාණය මේ සංඥා වේදිත නිරෝධයට ඉදිරි පියවර තබනවා. ඉතින් එහෙම ඉඳලා යම් කිසි කෙනෙක් අපි හිතමු මේ කය tempat කරගෙන ඉන්න වෙලාවේදී ඒ කෙනා ඒ කය tempat කරගෙන ඉන්න එක තහවුරු කරගන්න කය tempat කරගෙන ඉන්න බවට හිත ඇතුළට නැමිච්ච බව ස්ථිර කරගන්න කය සංස්කාරය මතු කරගන්නවා නැති කරගන්නවා නේද මෙතන හනේ නැති වෙන තැන මතු කරගන්නවා ඒ නිසා එතෙන්දි දැනගන්න ඕනේ මොකද්ද කාය සංස්කාර කියන්නේ කියලා. කාය සංස්කාර කියලා අපේ මේ ශාසනය සඳහන් කරලා තියෙන්නේ මේ ආස්වාද ප්‍රසවාස දෙක. ඉතින් ඒ නිසා ඉඳගෙන විවේකීව ඉන්න කෙනාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සචේතනිකෝ අචේතනිකෝ සිදුවීමේ හුස්ම රැල්ල හෝ ඊට අදාළ සංසිද්ධියක් හිත ඇතුළට නැමෙනකොට මතුවෙනවා. හිත පිට ගියොත් ඒක මතු වෙන්නෙමත් නැහැ. අන්නේ දෙක හොඳට මතක තියාගන්න ඕනේ. යම් වෙලාවක හිත අතීත අනාගතේ ඉන්නවනම් වෙන තැනක ඉන්නවනම් වෙන කෙනෙක් එක්ක ගත කරනවා නම් හිතින් ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ ගෝචර දෙයක් වෙන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාසයේ ගෝචර වෙච්ච ගමන් මූණට මූණ දාලා හිටපු ගමන් ඒකෙන් පැහැදිලිවම පේනවා හිත අතීත අනාගතේ නැහැ. වෙන තැනක නැහැ. වෙන කෙනෙක් ළඟ නෙවෙයි තියෙන්නේ. Taman ළඟ කියලා. ඉතින් එතරම්ම පේනවා නිරෝධ සමපත්‍ය සම්බන්ධ ඔන්න අපි කාය සංස්කාර හඳුනා ගැනීමක් කරනවා. කාය සංස්කාර හඳුනාගන්නේ හිත වර්තමානයේ තියෙන බවට ලකුණක් විදියට. අපි වෙන වචනයෙන් කියනනම් අප්‍රමාදේ විදියට. නැත්තම් සතිය විදියට. ඉතින් සතිය පිහිටියා කියලා ඉස්ලාම තමයි මෙතන මම ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියන කෙන සතිය පිහිටවු කෙනා ඒක තීව්‍ර කරන්න, ඒක තීක්ෂණ කරන්න, එහෙම ඉන්නකොට ඉබේ සිද්ධ වෙන ආනාපානට හිත ගියොත් ඒක හොඳම සාක්ෂියක්. නමුත් ඒ සඳහා ආනාපානය කළොත් වැරද්දක්. හිත නොගියා කියලා කනගාටුවොත් වැරද්දක්. හිත ගියොත් හොඳයි. මෙන්න මේ විදිහට ඒක නා මේක හසුරුවනවා. එතකොට ඒ කාය සංස්කාර වශයෙන් තියෙන මේ ආශස් ප්‍රසවාස දෙක අහුණයි කියමු. නමුත් ඔන්න ටික වෙලාවකින් සද්දයක් නිසා වේදනාවක් නිසා කැඩෙනවා. කැඩෙනකොට මේ පුද්ගලයා දන්නවනම් මේ කාය සංස්කාර ඇසුරු කිරීම හොඳයි. එතකොට හිත කෙලෙස් අඩුයි. ඒ නිසා මම මේ කාය සංස්කාර නැවත නැවතත් මතු කර ගන්න ඕනේ. දිගටම පවත්වන්න ඕනේකොට අපි වචී සංස්කාරයේ ඊගාට ප්‍රයෝජන ගන්නවා. වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ ආස්වාස වේලාදී ආස්වාසයේ බව මෙනෙහි කිරීම. ආස්වාස වේලාදී ආස්වාසය මෙනෙහි කරනට ඒක පිළිබඳ විතක්කය කියලා කියනවා. ප්‍රසවාස වේලාදී ප්‍රසවාසය කියලා මෙනෙහි කරන එක විතක්කය කියලා කියනවා. ඊට පස්සේ මේක ආස්වාසය වෙලාදී මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා දැනගන්න එකට ਵਿਚාරය කියලා කියනවා. ප්‍රසවාසය කරන වෙලාවේදී මේක ආශ්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි ප්‍රසවාසයමයි කියලා දැනගන්න එකට ਵਿਚාරය කියනවා. ඒ නිසා යම් වෙලාවක තමන් ආහනාපානේ නිකම් බලන ඉන්නව විතර නෙවෙයි හුස්ම ගන්න වෙලාවේදී ඒ හුස්ම ගන්න බව ඇතුල් වෙන බව ආශ්වාසය කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ගන්න ගන්න වාරේ අන්න විතක්කේ නැගිටලා හිටිනවා. ඊට පස්සේ පිට කරන පිට කරන වාරයක් පාසා හෙලනෙල වාරයක් පාසා ප්‍රසවාස ප්‍රසවාස කරන වාරයක් පාසා මෙනේ කර ගන්න පුළුවන් නම් ඒ දෙක අතර කලකොල බවක් නැත්තම් උදාහරණයක් වශයෙන් ආස්වාස කරනදී ප්‍රසවාස කියලා මෙනේ කරන තරම් කලකොල නැත්තම් ප්‍රසවාසලාදී ආස්වාස මෙනේ කියලා මෙනේ කරන තරම් කලකොල නැත්තම් ඔන්න විතක්කේ පිළිබඳව Tamanට සාක්කයක් එනවා හරියට දෙකේ මේ චක්‍රේ කටපාඩම් කරන්න පුළුවන් තුනේ චක්‍රේ කටපාඩම් කරන්න පුළුවන්. හතරේ චක්‍රේ කටපාඩම් කරන්න පුළුවන්. ඉතින් පොඩි කාලේ අපි එහෙම තමයි එහෙම ඉගෙන ගත්තේ. ඊට පස්සේ මේ පුද්ගලයා විතක්කේ තවදුරටත් දියුණු චරිත ක්‍රීමක් වශයෙන් ආශ්වාස වේලාවේදී හොඳටම දන්නවා මම සද්දක වේදනාවක් හිතවිල්ලක හෝ ප්‍රශ්වාසික නැහැ කියලා. ප්‍රශ්වාස කරන වෙලාවේ දන්නවා දැන් මම ආශ්වාසය නැහැ. එතකොට ආශ්වාසයට ආවේනික උලකුණු ප්‍රශ්වාසයට ආවේනික උලකුණු හොඳට දැනගැනීමට මේ විචාර බුද්ධිය විමර්ශක නුවණ ධම්ම විචය මේක න ක්‍රියාත්මක කරනවා නම් එයාර කාය සංස්කාරය දිනු තුණු කරන වචී සංස්කාරය ඉස්සර කරා වෙනවා එimhe ඉස්සර කරනකොට කරනකොට වෙන්නේ මොකද්ද එන එන ආස්වාද ප්‍රසවාසයේ වර්තමානයේ හිතපවතිනා විතරක් නෙවෙයි එයා මේ සප්පාය කරනු සැපේනවනම් අනුග්‍රහ කෙරෙනවනම් ආස්වාසේ ප්‍රසවාසයේ වෙනස්කම් අඳුර ගන්න දෙක වෙන් කරලා හඳුනගන්න හඳුනගන්න ඒක අරමුණට ලංවීමක් විදිහටයි ශාසනය හඳුනන්නේ අරමුණට කිඳා බැහිමක් විදිහටයි ශාසනය හඳුන්වන්නේ. අරමුණේ নিমগ্ন වීමක් විදිහටයි ශාසනය සඳහන් හඳුන්වන්නේ. මේකට කියනවා අපිලාපන ලක්ෂණා කියලා. අරමුණට අරමුණේ නිකන් බොලාපනිනව නෙවෙයි. මතු පිට හැසිරෙනව නෙවෙයි. කිඳා බහින ගතිය. ආන්නේ කිඳා බහින ගතියට මේ වචී සංඛාර විතක්ක ਵਿਚාර දෙක හරියට උදව් කරනවා. නිකන් මේ තැම්බිච්ච අලකැලක් ගන්න ගෑරොප් එකකින් අනිනකොට වගේ. ඒ ගෑරප් එකකින් අලකැලක් ගන්න අයින වෙලාවේදී ගෑරප් අමෝරාගෙන ඇන්නට හරියන්නේ නැහැ. ඒකට හරියට ගෑරප්පට තියලා ඒ ඒ කෝණයෙන් ඒ ඒ විදිහට තද කරනට අලකැල කාගෙන බැහුනොත් බැස්සොත් ගෑරප්පේ අලකැල දැවටෙනවා. එතකොට ගෑරප්ප ගන්නකොට අලකැල එනවා. එහෙම නැතුව ඇන්නට අලකැලට ගෑරප්පුව ලයින් වෙන්නේ නැහැ. නැත්නම් එකලස් වෙන්නේ එකලස් වුණා උනේ නැතුව ආපහු ගාරප්පු ගත්තට ඉන්නේ අලකැලල. ඒ වගේ අලකැලලි පීරිසික තියෙන අලකැලලි ටිකට අලකැලලකට ගාරප්පෙන් අයින්නවා වගේ මේ ආස්වාද ප්‍රසවාස දෙකට හිත මෙහෙवला එකට கிඳා බැස්සොත් හිතයි අරමුණයි දෙක අතර ගන්තුනක් පටන් ගන්නවා. සංනිවේදනයක් පටන් ගන්නවා. කවදාකවත් නොදැක්ක රස නොදැක්ක තොරතුරු දැක ගන්න පුළුවන් වෙනවා. අන්නේ ඒකෙන් කිය හැකි මේ යෝගාවචරයට ඔන්නේ මේ භාවනා කරනකොට කරනකොට අරමුණත් එක්ක ආද ගතියක්, මිත්‍ර ගතියක්, අඳුරන ගතියක්, රස බලන ගතියක් තියනවාද ඒක අහගෙන ඉන්න කෙනාට විතර නෙවෙයි කරන කෙනාටත් ලොකු ධෛර්යයක් මේගේ ඇසුර දැන් අරමුණත් එක්ක වැඩි මේට සාපේක්ෂව අරමුණත් එක්ක ඇසුර සාපේක්ෂ ඇසුරට සාපේක්ෂව බාහිරේ සද්දවල කරදරේ අඩු වෙන්න පටන් ගන්නවා වේදනාව එනවා අඩු වෙන්න පටන් ගන්නවා හිතවිලි එනවා අඩු වෙන්න පටන් ගන්නවා මේකෙන් හිත පිරෙනකොට අර පැත්ත හිත ඒ ඒ දේවල් වලට අවිශ්වෙන ගති කිප්පෙන ගති අඩු වෙනවා. ඒ නිසා මේ යෝගාවචරය මේ කාය සංස්කාරය වෙන ආසස්පස්වාසය වචී සංස්කාරය වෙන විතක්ක ਵਿਚාර දෙක යොදලා ක්‍රියාත්මක කිරීම ආධුනික යෝගාවචරයාගේ ප්‍රධානම කටයුතු කියයි. ඒකට තමයි ගොඩක් කලහට ඒ කමඨාන් බණ කියලා කමඨාන් සුද්ධ කරනවා කියලා මේක තමයි කියලා දෙන්නේ. ඉතින් මේක සකස් කරගත්තොත් මෙහෙමයි අරමුණ මෙහෙමයි අරමුණට ලං වෙන්න ඕනේ මෙන්න මෙහෙමයි එතකොට මට දැනෙන්නේ කියලා දන්නවනම් නිවෙනින් 50ක් භාවනාන් 50ක් සම්පූර්ණයි. ඒ ඒ පුද්ගලට ඇත්තටම කියනවනම් තනියම ගිහිල්ලා හරි භාවනාවක් කරගෙන ඉන්න පුළුවන් පැටලෙන්නේ නැති එක නෙමෙයි පැටලුවොත් හදන්න ගන්නවා. ඒ තරමටම වාසියක් තියෙන යෝගාවචරයට මේ කාය සංකාර වචී සංස්කාර දෙකේ තියෙන පුහුණුව. කාය සංකාර වචී සංස්කාර දෙක පිළිබඳව වශී භාවයේ ඒක හැබැයි උංගා කල්යන පුරුදු වෙන්න සාර්ථක වෙලත් බණත් අහලා කමඨාන සුද්ධ කර කර වරද්ද වරද්ද තමයි මේක ඉගෙන ගන්න. නමුත් මේ මේක ඉගෙන ගත්තොත් එකක් සාතික කරතැයි මේ ජීවිතයේ නිවනක් සාක්ෂාත් කරගන්න බැරුව මැරිලා කියන්න උනත් ලබන ආත්මෙදී අලුතෙන් මේක ඇහෙනකොට මේක පාරට වැටෙන්න පටන් ගන්නවා. මේක යට ඒ විඥාන සෝතයත් එක්ක සංසාරයෙන් සංසාරට ජීවිතෙන් ජීවිතර ගමන් කරනවා. මොකද මේ තොරතුරු නැතිකම නිසා තමයි අපි සංසාරයෙන් අන්නත්තර වුනේ. සංසාරේ අපි ගොඩාක් දැනුම තියෙනවා. හැබැයි අනුන්ගේ දැනුම, අතීත දැනුම, අනාගත දැනුම, පෙන තැන්වල දැනුම. කවදාකවත් නැහැ වර්තමානයේ මම දැන් මෙතන දැනුමක්. ඒකට අපි ආධ්‍යාත්මික වශයෙන් සලකන නිසා ආධ්‍යාත්මයට කළ පොදුවේ නොසලකන නිසා අපි බාහිර දේවල් කෙරුවේ. මේක ඇල්ලුවා නම් ඒකේ යෝගාවචරය යන යන තැන මේ ජීවිතෙත් යනවා. අම්මා අප්පා නැති වුණත්, වස්තු විනාශයක් සිද්ධ වුණත්, නින්දාවක් සිද්ධ වුණත් තමන්න තේරෙනවා ආශාස් ප්‍රසආසිත හිත තියන්න පුළුවන්කම නැති කරන්න බෑ කාටවත්. හිත තිබ්බ ගමන් Taman ගෙදර ගියා වගේ තමන්න තේරෙනවා මේක නැතිලා නෑ. මේක නැති කරන්න බෑ. මේක තමයි ලොකුම වස්තු ජීවිතයේ තියෙන මනුෂ්‍යකමේ. එහෙනම් අනිත්ව නැතුනම මොකද්ද කියලා? එතන මේ විසක් වදිච්චාම ප්‍රතිවිසක් තියලා විසයින් කෙරුවා වගේ මේක උඩා කාංශංශ තියෙනවා. ඉතින් මේ කතාව දිගේ අපි ඉස්සරහට ගියොත් මේ විදිහට එනේන ආස්වාද ප්‍රසආස්වාද ප්‍රසආචය බලබල ඒ යෝගාවචරයට ඒ ඇතිවෙච්ච තලතුණකම නිසා ආස්වාද ප්‍රසආශේ පරිණාමය විපරිණාමය වෙනස තිබිලා නැති වෙන ගතිය පේන්න පටන් ගන්නවා. ඉන්නකොට ඉන්නකොට එක්ක ආස්වාද ප්‍රසආශේ ප්‍රිය වෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් අප්‍රිය වෙන්න පටන් ගන්නවා. එක්ක ගොරෝසු වෙන්න පටන් ගන්නවා එක්ක සියුම් වෙන්න පටන් ගන්නවා එක්ක ඈතින් ඈතට යන්න පටන් ගන්නවා එක්ක ළඟින් ළඟට එන්න පටන් ගන්නවා එක්ක ඇතුලේ පේනවා එක්ක පිට පේනවා මේ විදිහට ආනාපානෙ එක එක පැතිකඩ පේනකොට එව්වට ඇයි මෙහෙම වෙන්නේ මොකද මෙහෙම වෙන්නේ කියලා කලබල වෙන්නේ නැතුව මෙන්න මේ විපරිණාමය බලන්ඩයි මේ ආනාපානෙත් එක්ක හිත හාද කරගත්තේ මේ විපරිණාමය වෙන වෙලාවෙදී මෙනේ මේ චින්තාමය ඥාන මතුවෙන්න දෙන්න එපා චින්තාවෙන් ඉස්සර කරන්න යන්න එපා මේ වෙනසට වෙන්න දෙන්න. ආන්නේ වෙනස වෙන්න දෙනකොට එකයි සිද්ධ වෙන්නේ ඉස්සලා ඉස්සලා කොච්චරක් අවිස්සෙන්න තිබ්බත් ඒ වෙනසට ඉඩ දීලා බලන්න හිටියොත් සංසිද්ධිය විතරයි සිද්ධ වෙන්නේ. ඒ සංසිඳීම කාය සංස්කාර හරහා තමයි විස්තර කරන්න පුළුවන්. නැත්නම් ආනාපානය හරහා කියන්න පුළුවන්. ගුරු සෝරිචමුණු ආනාපානෙ එnde එnde එnde එnde ශුම් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ආනාපානය කාය සංස්කාරය සංසිඳීකන යනකොට ඒක මතු කරලා ආද කර ගැනීම සඳහා කරපු මෙනෙහි කිරීම එහෙම නැත්නම් ආස්වාදේ ප්‍රසවාසයේ වෙන්කොට හඳුනාගත්ත ගතිය ඒ රස බැලීම අර සංහිඳියාවට බාධාවක් වෙනවා ඒක තමයි තාමත්ම සූක්ෂමව තේරුම් ගන්න ඕනේ ආනාපාන සංසිඳීගෙන යනකන්නම් එයා මෙනෙහි කරන්න ඕනේ හසුරවන්න ඕනේ හික්මවන්න ඕනේ භාවනා කරන්න ඕනේ නමුත් සංසිඳීගෙන යනකොට කරදර කරන්නේ නැතුව නිදා ගන්න බබාට නිදා ගන්නදලා නැලවිලි කවි අඩු කරනවා වගේ හිමීට වචී සංස්කාර අඩු කරන්න ඕනේ. මෙනෙහි කිරීම අඩු කරන්න ඕනේ. එළවාදු එළවණ යන ගතිය අඩු කරලා එහෙමම සංසිඳෙට අනින්න ඕනේ. අන්න එතකොට වචී සංස්කාරයේ වශයෙන් මෙනෙහි කරන එක නිසි වේලාවේදී නතර නොකොලොත් කාය සංස්කාර වන ආශ්‍රද ප්‍රසවාසයේ සංහිඳියාව බාධා වෙනවා. ඒ නිසා එතනදී යෝගාවචරයම තීන්දුවක් ගන්න ඕනේ. දැන් ආනාපානේ හාදයි. ඒක දැන් සියුම් වේගන යනවා. මෙතෙන්ට එනකන් නම් මෙනෙහි කරන එක වටිනවා. මෙතනින් එහාට දැන් තියෙන්නේ එහෙම සියුම් වෙන්න ඇරලා කාරියට කියනවා නම් කිරිහට්ටියකට මුහුන් දාලා කිරිහට්ටිය තැම්පත් වෙන්න පැත්තක තියන්න බෑ. හෙල්ලන්න පෙරලන්න නැතුව. ඒකේ වෙලාව හෙල්ලුවොත් පෙරලුවොත් කැදලි කැදිරා මිසක්කම මිදෙන්නේ නැහැ. ඒ වෙලාවට එහෙම තැම්පත් වෙනවා. ආන්න ඒ වගේ දැන් අපිට ඕන කාරණා කාරණා කරුවට පස්සේ දැන් හිත භාවනා හිතම භාවනා වගකීම් බාර අරගෙන අරක සංසිද්ධියට යනවා. ඉතින් එතනදී වචී සංස්කාර විතක්ක ਵਿਚාර නතර වුණා පස්සේ ඒ ලැබෙන ස්පාසුවේ කාය සංස්කාර වල සංහිඳියාවක් වෙනවා. ඒ සංහිඳියා වේගන යනකොට යෝගාවචරය තමන්ගේ හිතෙන් තමන්ගේ හිත කයෙන් සමු ගන්නවා. හිමීට කය නොදෙනී යනවා. පිටින් එන බාහිර මොනවාක්වත් අරමුණු නැතුව ආනාපානයේ ගෙවිලා ගෙවිලා වන්තිමට වලිගෙට ගිහිල්ලා එතෙන්ට ගියාට පස්සේ ඒ ඇති වෙන වෙනස ඒ සම්මුති ලෝකයේ සෑහෙන දුරට සමු අරගෙන රූප ධර්ම වලින් සමු අරගෙන ගොරොසු දේ අයින් කරලා හිත වැටෙනවා ඊට පස්සේ චිත්ත සංඛාර කියන යට තට්ටුවට මේකට අපිට කියන්න පුළුවන් යටිහිත කියලා. බටහිර ලෝකයේ වට කියන යටිහිත කියලා. ඒ චිත්ත සංඛාර වලට වැටුණාට පස්සේ යෝගාවචර හොඳටම තේරෙනවා භාවනාවේ වැඩිවියපත් වීමක් සිදු වුණා. කල්සුනා වීමක් සිදු වුණා. දැන් ඇහැට රූප පෙනෙනව අදාළ නැහැ. කනට ශබ්ද ඇහෙනව අදාළ නැහැ. නාසයට ගඳ වැදෙනව අදාළ නැහැ. දිවට රස වැටීමක් අදාළ නැහැ. කයට හුස්ම වැටෙනකවත් තේරෙන්නේ නැහැ. හැබැයි භාවනාවේ සතිය තියෙනවා. භාවනාවේ සමාධිය තියෙනවා. Taman ඒ හොඳට උඩ ගිය සරුංගලයක නූල කඩලා ගියා වගේ දැන් චිත්ත සංකාර වලට හිත වැටෙනවා. චිත්ත සංකාර වල තියෙන සංඥා වේදනා දෙක. ඒ සංඥා වේදනා දෙක එක සැරේම එනවා නෙවෙයි අර ආනාපාන සංසිඳීගෙන එනකොටම නూరు සංඥා වර්ගයක් තමයි දැනෙන්න පටන් ගන්නවා නూరు වේදනා වර්ගයක් එන්න පටන් ගන්නවා කයෙතන මෙතන දඟලනවා වගේ කූඹි දුවනවා වගේ නිකන් වැස්සට තෙමෙනවා වගේ සීකපැත්ත සීතල වෙනවා එක සැත්තක් කුණුසුම් වෙනවා එනත් එක පාට ගැස්සෙනවා එහෙම නැත්නම් පිටපැත්තෙන් හොඳට ලෑල්ලක් තියලා කවුරු හරි තල්ලු කරනවා වගේ කඳ නැමෙනවා වගේ මොනවදෝ ඒ අර වෙන දෙයට වෙන්දරලා බලන හිටියොත් මේ කය Tamanට අයිති නැති බව පෙන්වනවා. මේ කය Tamanට ඕන සෙල්ලම් කරන්න බෑ. කරන්න පුළුවන් වෙන්නේ මෝඩකම තියෙනකන් තමයි. මෝඩකම අයින් වේගන යනකොට කය ස්වභාවයෙන් එයාගේ පහසු ඉරියවටපත් වෙනවා. ඒ පහසු ඉරියවටපත් වෙන එක යෝගාවචරය කැමති නැති බවයි පේන තියෙන්නේ. යෝගාවචරය මේව හදන්න හදනවා. ආයෙ නැගිටින්න හදනවා. ආයේ මේ මොකද මේ වෙන්නේ කියලා පිය දාන්න හදනවා. අන්න හැම එකකින්ම කරන්නේ අර භාවනාවේ ස්වභාවික ගලණය හානි වෙනවා. නමුත් හැබැයි ප්‍රධාන හානියක් හෝ අකුසලයක් හෝ සිද්ධ වෙන්නේ නැහැ. නැවත නැවත පිළියම් කරන්න පුළුවන්. ඒ කියන්නේ වා කාලේ නාස්ති කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ගොඩාක් යනකම් කල්යන්කම් යෝගාචර කමඨාන සුද්ධ වෙන්න ඕනේ. ඒ කාය සංකාර වචී සංකාර සංසිඳනකොට සංඥා වේදනාවල වැඩ ක්‍රියාව පටන් ගන්නකොට මේ කය උඹට අයිති නෑ. ඒ කයේ සෙල්ලමකයක් යන්න පටන් ගන්නවා. ඒ වගේම මේ හිතත් උඹට අයිති නෑ. හිතට හිතා ගන්න බැරි පරණ දේවල් මතුවෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි ඈත ඉන්න කෙනෙක්ගේ හිතවිලි තේරෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි විදිහ ඉස්සරහට වෙන්න තියෙන දේවල් තේරෙන්න පටන් ගන්නවා. මේ විදිහට එනකොට ඉතින් යෝගාවචරය අර හැම එකටම උත්තර බඳින්න ගියොත් හැම එකටම අර්ථකථන දෙන්න ගියොත් ඒක භාවනාවේ ප්‍රධාන විසක් වෙනවා. ඒ වෙලාවේදී යෝගාචරය කාය නිර්පේක්ෂව ජීවිත නිර්පේක්ෂව මේ භාවනාවට මේක යන්න දුන්නොත් ඒක තමයි මේ <clears throat> අහම්බෙන් අවස්ථාවක් ලැබිලා කුලප්පු වෙච්ච මේ සංඥා වේදනා දෙක සංසිඳ වීමක් සඳහා කළ යුතු එකම දේ තමයි ඒක දිහා බලාගෙන ප්‍රතික්‍රියා නොකර සිටීම. නමුත් ඒක අර දැඩි ආත්ම සංඥාව තියෙන කෙනාට හරි බයක්, හරි දුකක්, හරි වෙහෙසක්, හරි අසරණ ගතියක්, පාළු කුම්මැහි ගතියක් තියෙනවා. ඒ වගේම අනුන්ට මවාපාගෙන ජීවත් වෙච්ච එක්කනට එහෙම නැත්නම් අනුන්ගේ ඇස්වල ජීවත් වෙන මනුස්සයාට කයේ පොඩි දෙයක් හරි වෙනකොට පිරිස විශේෂයෙන්ම සාමූහික භාවනා කරනකොට ලැජ්ජාවටපත් වෙනවා. එයාට අර ඉරියව් හදන්න හදනවා. එහෙම නැත්නම් වෙන කවුරුට මන් දිහා මොනවා හිතයිද කියලා හිතනවා. ඉතින් එතකොට අර වෙන්නේ අරක සම්පූර්ණ හැලහැප්පීමකට භාජනය වෙනවා. ඉතින් ඒ විදිහට නැති කෙනෙක් නම් ලෝකේ නැහැ. කාටත් වගේ ඔය රෝග දෙක තියෙනවානේ මම කියන එකයි එහෙම නැත්නම් මේ අනුන්ට පේන ජීවත් වෙන එකයි ආන්න ඒ නිසා මේ සංඥා වේදනා ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක කරනකොට හොඳටම පෙන්නනවා මේ වැඩ කටයුත්ත යන්නේ උඹේ න්‍යාය පත්‍රයට නෙවෙයි කියන එක. පෙන්නනවාමයි. හැබැයි න්‍යාය පත්‍රයට පෙන්නන තාක් නෑ අපි හිත මේ නෑ මට ඕන විදිහට මම කරන්න ඕන කියන තාක්කල් සක්කාය දිට්ඨිය වැඩෙනවා. යම් දවසක සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගන්න එහෙම දේවල් නතර කරපු ගමන් උඹට මේව කරන්න දෙයක් නැහැ මේක බලාපන් මගේ වැඩ කියලා හිතයි කයයි පුදුමාකාර මන්ත්‍රයකට මතුරුලා පරල වෙච්ච කපුවෙක් වගේ එහෙම නැත්නම් සීනති කරපු ලෙඩෙක් වගේ එහෙම නැත්නම් නිින්ද ගිය කෙනෙකුට වගේ මේ ඇඟේ පුදුමාකාර සෙල්ලමක් පටන් ගන්නවා ඒ වෙලාවේදී ඒ ධර්මයට ගරු කරලා සතියට ගරු කරලා සමාධියට ගරු කරලා සත් අප්‍රමාදයට ගරු කරලා ඉදිරියට යන්නේ නම් ওই භාවනාවට පෙළමන කට්ටියකින් 100ට එකක් දෙකක් විතර වගේ. උගව දෙනෙක් එතෙන්දී හැලෙනවා. ඒ තරම්ම තමයි මේ කයට ආසයි. ඒ තරම් තමන්ගේ කීර්ති නාමයට ආසයි. ඒ වගේම අනුන් තමන් ගැන හිතන දේවල් වලට කල්පනා කරන එක්කනට ඒ මෙතනින් එහාට යන්න බෑ. ඒක නිසා මේ බයිබලෙත් කියලා තියෙනවා පෝසතෙකුට දෙයනාසි දකින්න හම්බ වෙන්නේ හරියට ඔටුවෙකුට ඉදිකට හිලකින් එහා පැත්තට යන්න බැරුවා වගේ කියලා. මොකද පෝසත හැම වෙලාවෙම නම්බුකාර ගන්න කල්පනා කරන්නේ. අනුන්ගේ හිතෙන ජීවත් වෙන තේ මනුෂයාට සත්‍ය දකින්න බෑ. සත්‍ය දකින්නකොට ඒක පේන්නේ නින්දාවක්. ඒක මුස්පීන්තුවක් විදියට. කඩාවැටීමක් විදියට. නමුත් මෙතනදී ඒක බණක සඳහන් වෙලා තියෙන නිසා බුදුන් අදහන නිසා සද්ධාව නිසා කලාතුරකින් කෙනෙක් නිහතමානීව දැන් සතිය වැඩ කරනවා දැන් සමාධිය වැඩ කරනවා කියලා ඒ සංඥා වේදනාවල හොල්මන් තියෙද්දි මුස්පේන්තු ගතිය කම්මැලි ගතිය තියෙද්දි මේක තමයි සත්‍යය නැත්තම් ඉස්සරහටම පේන හදන දුක්ඛ සත්‍යයේ පේන හැටි සුඛ දුක්ඛ සත්‍ය මාතු කරන හැටි පෙළන ගතියෙන් තවන ගතියෙන් තමයි ඔක පෙන්වන්නේ ඉතින් යෝගාවචරය ඒක දැනගෙන අසුවිරු නැතුව ඥානය ඇතුව දැනගෙන ගියොත් මේ සංඥා වේදනා දෙකෙත් අර කලකොලොප්පම එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ගොජතමිල් එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්න යනකොට යෝගාවචර නොදැනීම එක පාඩක් ගාලා නින්දකට වැටෙනවා. එහෙම නැත්නම් එක පාට ගැසිලාව දෙනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද දන්නේ නැතුව මොකද උනේ කියා ගන්න බැරි මතකයට තොරතුරු නැති gaps අතරමැදි වාර භවනා ජීවිතය අත්දකින්න පටන් ගන්නවා. ඉතින් මේක මහ විශාල අභ්‍යක්තියක්. මේක හරියට ගමනක යන පාරක තුන බොරුවලක් වගේ හැම කෙනෙක්ම කලබල වෙනවා. දැන් සතිය නැති වුණා නේද? දැන් සමාධිය නැති වුණා නේද? දැන් මට පාලනය කරගැනීමේ තත්ත්වයක් මතරත් මෙහෙම වෙයි කියලා බීතිකා වෙන්න පටන් ගන්නවා. භාවනාවට බය ඇති වෙනවා. මම ගැස්සෙයි. මට නිින්දට වැටෙයි. මේ මොකද උනේ කියලා මොන විදිහවත් කියා ගන්න බෑ. කොටිම කියනවනම් ඒ වෙලාවේදී මොන සංඥාවේ ජීවත් වුණාද මොන වේදනාව වින්දන්ද කියලා නැහැ. ආන්නේ ඒ වගේ මේ සංඥා වේදිත නිරෝධයේ පුංචි කෑලි භාවනා සාර්ථක වෙන යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. හැබැයි කවම කවදාකවත් එකම යෝගාවචරයකත් මේක මේ සංඥා වේදිත නිරෝධයේ පූර්ව ලක්ෂණ කියලා හඳුනන්නේ නැහැ. හඳුනන්නේම සතිය කැටුණා කිය. හඳුනන්නේම නිින්ද ගියයි කිය. හඳුනන්නේම පාලනයකින් ගිලිලා ගියා. සමාධිය කැඩුනා. විශාල බාධාවක් කියලා භාවනාව. ඉතින් ඒක නිසා ඒ කෙනා විහිම්ම ඒකට හතුරුකම් කරනවා. නැත්නම් බීජිකා පහල කරගන්නවා. එහෙම නැත්නම් හිතේ වාරණ දාගන්නවා. වැරදිලයි කියලා. ඉතින් භාවනා නතර කරනවා නතර කළා කියනවා මොනවා වෙන්න හදනවද දන්නේ භාවනා කරනකොට අර මේ දැනෙන හරිය මතක තියාගන්න පුළුවන් හරියක් නැති වෙලා ඇත්තටම වෙන්නේ මම නැති වෙන එක. ඇත්තටම වෙන්නේ මනින්න දෙයක් නැතුව යනවා. සංසන්දනය කරගන්න දෙයක් නැති වෙනවා. ඇත්තටම වෙන්නේ තණ්හා කරන දෙයක් නැති වෙනවා. ඉතින්සා ප්‍රථම වතාවට මේ සංසාරේ මේ තණ්හා මාන දිට්ඨි තුනෙන් නැති තැනට යනකොට අපේ භාෂාව අසරණ වෙනවා. අපේ sannivedanය කමකට නැතික් වඩටපත් වෙනවා. නිකම්ම නිකන් නිකමෙක් වඩටපත් වෙනවා. එතකොට ඒ කාලකන්ණියෙකුට ඒක මුස්පීන්තුවක් විදිහට පේනවා සත්පුරුෂයාට පේනවා මේ තමයි සංඥා වේදේ නිරෝධේට හිත පුරුදු කරන ඇටි මේ ජීවිතයේදීම කිසියම් සංස්කාරකින් තොරව කාය සංස්කාරකින් තොරව වචී සංස්කාරකින් තොරව ඒ වගේම චිත්ත සංඛාර නම් වූ සංඥා වේදනා දෙකෙමුත් තොර තත්ත්වක ඉන්න පුළුවන් මේක මනුෂ්‍ය ජීවිතයේ තියෙන උත්කෘෂ්ඨම தত্ত্বය කියලා උද්ධහාදී උත්තරමන් වහන්සේලා කියලා තියෙනවා මේක කෙලස් නැහැ ඒ විතරක් නෙවෙයි පෙර තිබුණු කෙලස් කම්මජාව එකක්වත් මෙතෙන්දි ප්‍රතිසන්දෙන්න බෑ. ඒ නිසා මේක හරියට මහා මූදක වැටිලා පීනන කෙනෙකුට පොඩ්ඩකට හම්බෙච්ච පුංචි දූපතක් වගේ. ඒක හරි වියලි දෝපතක් කිසිම ගහක් කොලක් නැහැ. නැවතර දඹිග ගහ වතුරේ මිනිමොරු කයි දන්නේ නැහැ, කිඹුලෝ කයි දන්නේ නැහැ කීකියාගේ ජීවිතේ යන්තම් ස්පාසු ගන්න පුළුවන් ඒ චිත්තක්ෂණය. නමුත් පුතච්චණයට පේන්නේ අසරණ වුණා, තනි වුණා, නොදන්න තැනකට ගියා, බය වෙනවා, නැගිටින්න ගැස්සිලා. ඉතින් ඒක නිසා මේ తত্ত্বය වශීකල යුත්තක් වශයෙන් හෝ පුරුදුකල යුත්තක් වශයෙන් ගණන් ගන්නෑ. ගණන් ගන්න නැතු වෙනකොට බීජකාවක් එන්නේ. සමහර වෙලාවට ඒ මම අහලා තියෙනවා සමහර ආචාර්යවරු මේකට බය ඇති කරනවා කියනවා මේක මේ භවංග චිත්තේ හිත වැටලා තියෙන්නේ මේක නිවන කියලා අඳුර ගන්න යන්න එපා අඳුර ගත්තොත් එහෙම ඒ හිත ප්‍රශ්නෙන් පැනලා පැන ගිහිල්ලා මේ මේ විවේක ස්ථානයක් විදිහට මේක තෝරාගත්තොත් භාවනාව කැඩෙනවා කියලා මේ දෙක අන්ත දෙකක් ඒක නිවන කියලා අඳුර ගත්තොත් එක අන්තයක් එහෙම මේක භයානක දෙයක් කියලා හඳුනගත්තොත් එක අන්තයක් කලියුත්තේ නම් මේක වශීකරණ එකයි. මේක නැවත නැවතත් එනකොට මේකට යන්නේ කොහමද? මේකෙන් එන්නේ කොහමද? මොන මොන தත්ත්වෙදි මේක වෙන්නේ කියන ප්‍රශ්නේ යෝගාවචරයා මේ මේ වගේ සූත්‍ර වල සඳහන් වෙලා තියෙනවා ප්‍රස්තාරගත වෙලා තියෙනවා ලේඛනගත වෙලා තියෙනවා ඒව අනුව පිරිමැදිනකොට හරිය ලස්සන පැත්තක් එහෙම නැත්නම් අපේ තර්ක මනසට අල්ලන්න බැරි නමුත් පුදුම ප්‍රබෝධයක් දෙයක් පුදුම තිරියංගති කරන දෙයක් පුදුම සජීවී කරන ධර්ම කොටසක් විතර කතා වෙනවා ඉතින් ඒක නිසා අපි ගිය සුමානේ නැගීමා හොගිය සුමානේ ගත්ත ප්‍රශ්නේ මොකද්ද? මේ සංඥා වේච නිරෝධය කියන මාතෘකාව මතු කරගන්න විසාක උපාසකතුමා අහනවා මේ සංඥා වේච නිරෝධ සමාපත්‍ය සමාපත්‍ය සම්බන්නා සම්පන්නස සමාජ සංඥා වේච නිරෝධ සමාපත්‍ය සමාපත්‍ය වෙච්ච කෙනා ඒක දැනගන්නේ කොහොමද කියලා. එතකොට ඒ සම්මතින තෙරින්නාංශ කියනවා දැන් මේ මං සමා සංඥා වේජේ සමා නිරෝධ සමාපත්තියට සමවදින්න යන්නේ කියලා හෝ දැන් මම ඉන්නේ සම නිරෝධ සමාපත්තිය කියලා හෝ මම මේ ගොඩ උනේ නිරෝධ සමාපත්තියෙන් කියලා හෝ දැනගන්න බෑ කියලා. ඒක තමයි තියෙන ලස්සනම කෑල්ල. හැබැයි ඒක මේ මේ කෙලස් පරිස පුද්ගලයාට මහා කාලකන්ණි තනක්, මහා හිස් තනක්, මහා ශූන්‍ය තනක්, මහා තුච්ඡ තනක්, මහා රික්ත තනක්, අනුංගිත තනක්. නමුත් මේක තමයි නිවනේ ප්‍රමාණය. මම මේ යන්න හදන්නේ නිරෝධ සමාධියට කියලා යාට දැනුමක් ඉන්නේ නැහැ. ඉන්න වෙලාවේදී මම මේ නිරෝධ සමාධිය කියලා දැනගන්නත් බෑ. නැගිටතර පස්සේ මම මේ හිතේ නිරෝධ සමාධිය කියලා දන්නෙත් නැහැ. ඒ වෙනුවට වෙන්නේ නැගිටතර පස්සේ බය වෙන එක. නමුත් මේක නාස්තික වූ මූල ධර්මයක් නෙවෙයි. මෙවැනි ධර්මතාවයක් අත්දකින යෝගාවචරයා මේක වශී කර ගැනීම සඳහා සිද්ධි කර ගැනීම සඳහා පාවිච්චි කරන්න අද ප්‍රශ්නේ අහනවා විසාක උපාසකතුමා ආර්යාවෙන් මේ විදිහේ නිරෝධ සමාපත්තිය සම්වැදුනා සමාධියට යනවා සමෙල්ල නැගිට්ටා කියලා දන්න බෑ හරි ඒක ඒක මම පිළිගන්නවා මේක මේ කිරීගෙන යනකොට ඉස්සල්ලා නැති වෙන කාය සංස්කාරද ඊගාට නැති වෙන මොකද්ද ඊගාට නැති වෙන මොකද්ද කියලා යන පෙතේ සංස්කාරවල සකස් කිරීම වල ගෙවා දැමීම පැත්තේ ප්‍රශ්නයක් මේක හරි අමාරුයි මේ සංස්කාර කියලා කියන්නේ පාපයක් බව දන්නේ නැති කෙනා සියලු සංස්කාර දුක් බව දන්නේ නැති කෙනාට මේ ප්‍රශ්නවත් වටන ගන්න බෑ. අනිත් එකේ යෝගාවචරය බෞසුත්තතාවේ තියෙනවනම් සංස්කාර සකස් කිරීම නැත්නම් අපි මේ කරන ආරැඳීම් අපි මේ කරන නිර්මාණ අපි මේ කරන සියලුම දේ වර්තමාන මොහතර කරන වෛරය හරහා එන එකක් බව දැනගෙන ඒ සංස්කාර හරහා අපි සංසාරේ වඩන බවත් වර්තමාන මොහොතේ මම දැන් මෙතන කියන එක සතුටින් පිළිච්ච ගතියෙන් අවබෝධ කරන්නේ කරන්න කිසිම සංස්කාරයක් අවශ්‍යත් නැහැ. කිසිම සකස් කිරීමක් අවශ්‍ය නැහැ. අසකස් කළ තියෙන දෙයට සමවදින එකයි තියෙන්නේ. මේ සමවැදීම කරදරයක් නම් මුස්පේන්තුවක් නම් කම්මැලිකමක් නම් ඉතින් ඒ මනුස්සයා සකස් කරනවා. ඉරියව්ව හෝ සකස් කරනවා හෙට කරන්න තියෙන දේ ගැන හිතනවා ඒක නැත්තම් අනුන් එක කල්පනා කරනවා වෙන තැනක් ගැන කල්පනා කරනවා මේ සෑම දෙයක් කරාම සංස්කාර සකස් වෙනවා. ඊට පස්සේ දැන් විශාකපාසකතුමා ප්‍රශ්න පෙරවරණ ගන්න කොහොමද? නිරෝධ සමවතිය යන බව දන්නේ. හරි මම ඒක පිළිගන්නවා. නිරෝධ සමාපත්තේ ඉන්න බව දන්නෙත් නැහැ. ඒකක් මම පිළිගන්නවා. නිරෝධ සමාපත්තේ නැගිට්ටයි කියලා දන්නෙත් නැහැ. ඒක වෙන්න පුළුවන්. මොකද මේ නිවන හෝ නිරෝධ සමාපatti කියන්නේ යමක එලිලා තියෙන ධර්මයක් නෙවෙයි. අනාලම්බිත ධර්මයක්. ආලම්බණය වෙලා තියෙන හැම ධර්මයක්ම පටිච්චසමුප්පන්නේ සංසාරයට හේතු වෙන දුක් දෙනවා. අනාලම්බිත ධර්ම විතරයි manussකම නැගිටවා හිටින්නේ, තරුණ හිතක් ඇති කරන්නේ, අවදි භාවයක් දෙන්නේ. ඉතින් ඒක වග වෙන්නේ නැහැ මොකටවත්. යනවා කියලා කියන්නේත් නැහැ ගියයි කියන්නේත් නැහැ ආවයි කියන්නේත් නැහැ. නමුත් ලස්සනට ප්‍රශ්න නගනවා. ඒකට යනකොට කොයි සංස්කාරද හැලෙන්නේ ඉස්සලා කියලා. ප්‍රශ්න නගන්නේ පඤ්ඤා වේදේතිනෝ සමාපංචත්සස් සමාපච්ඡන්තස්ස පනයියේ බිකුණෝ කතමේ ධම්මා පඨම නිරුද්ධಂತಿ. මේ සංස්කාර තුනක් තියෙනවා කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර ඉස්සලා කාය සංස්කාරද නැති වෙන්නේ ඉස්සලා වචී සංස්කාරද නැති වෙන්නේ ඉස්සලා මනෝ සංස්කාරද නැති වෙන්නේ කිය. ඒ ප්‍රශ්නෙට ඍජු උත්තරයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට මේ මේ ධම්මදින තෙරිනාංශය කියලා කියනවා සංඥා වේද නිරෝප නිරෝධ සමාපත්තිස සමාජපච්ඡන්තස ආවසෝ විසාක පඨමා නිරුද්ධ වචී සංස්කාරෝ. පරි වචී සංස්කාරය ඉස්ලාම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මෙනෙහි කිරීම කරගන්න බැරි වෙනවා. එතකොට මේ යෝගාචරය දැනගන්න ඕනේ දැන් මෙනෙහි නොකලට සතිය තියෙනවා. අරමුණේ නිමිත්ත නැති වුණාට සතිය තියෙනවා. ඒ නිසා මෙනෙහි කරගන්න බැරි වුණාට භාවනා ඉදිරියට යනවා. මේක භාවනාවේ දෝෂයක්වත් ගොළු වෙන්න හදන ගතියක්වත් නෙවෙයි කියලා මේකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් මේක අනුව භාවනාව ඉදිරියට මෙහෙවන්න පුළුවන් නම් ඒ යෝගාවචර කල්ලාතුව මේක අහලා තියෙන්න ඕනේ මෙනෙහි කිරීම අපි පාවිච්චි කරාට සතිය පිහිටවන්න සතිය යම් වෙලාවක නැගිටලාට පස්සේ මෙනෙහි කිරීමෙන් තොරව සතිය පවත්වන්න පුළුවන් හැකියාව එයා උත්සාහ කරනවා ඒක හරියට කියනවා නම් දඬු වැටක් ගහලා දෙලා දරුවෙකුට ඇවිදින්න පුරුදු කරුවාට පස්සේ ඒ දරුවා දඬු වැට ඉල්ලලා ඇවිතිලා පස්සේ දඬු වැට අතහැරලා යන්න පුරුදු වෙනවා ඒ වෙලාවේ දරුවට කිව්වොත් දඬු වැටම ළඟන ඵලයන් කියලා ඔගේ කොන්ද හරියන්නේ ඌ දඬුවට අතහරින්න ඒ දරුවගේ තියෙන කෙලි කෙලි ගතියක්. කෙලි සෙල්ලම් ගතියක් අතහැරලා ගිල වැටෙනවා. ඉතින් අම්මා තාත්තා බය වුණොත් එimhe වැටලා අතපය කැඩේ කියලා කද්දාකවත් නැහැ. ඔය නාකිය වැටුණා කියන්නේ පොඩියෙන් වැටුණා කවදාකවත් නුකුත් වෙන්නේ නැහැ. ඒ විදිහට නාකිය වැටුණා නම් දිය අන්තභාගයල වැටෙන්නේ. පොඩි එකක් කද්දාකවත් වැටෙන්නේ නැහැ. වැටිලාමයි කොන්ද හරියන්නේ. දැන් හැදෙන එකකටවත් කොන්ද පයින් නැහැ. මොකද අම්මලා තාත්තලා වැටෙන්න දෙන්නේ නැහැ. දැන් අර ට්‍රයිපෝඩ් කියලා ගහනවා. එහෙම නැත්නම් අර මේවා දාන ඌට නැගිටින්න දෙන්නේ නැහැ. නැගිටිනකොට අර එක එක සෙල්ලම් බඩු කියලා හදලා තියෙන මොකද්ද වැටෙන්න දෙන්නේ නැහැ. ඉතින් මේක ශාප කරනවා අම්මටයි තාත්තට හැදෙන්න ඕනේ නැහැ කොඳු යට පෙළ හැදෙන්න දෙන්නේ නැහැ. ඉතින් අම්මලටත් කොඳු යට පෙළ නැහැ තාත්ත දරුවන්ටත් නැහැ. සබහා ධර්මයේ තියෙන වැටෙන්න දෙන්න ඕනේ. ගොම පොළවේ දාන්නේ දරුවා පුළුවන්තර වැටෙනකොට ඒක තමයි මේ හිත විතක්ක ਵਿਚාර දෙකේ එල්ලිලා වචී සංස්කාරේ එල්ලිලා සතිය දියුණු කරනවා. දියුණු කරලා පස්සේ යා එයාට අවශ්‍යයි විතක්ක ਵਿਚාර දෙකෙන් තොර සතිය මෙනෙහි කිරීමෙන් සහ <clears throat> අරමුණ විස්තර වෙන ගතියෙන් තොරව අරමුණ ගෙවිලා යද්දී නිස්සද්ද වෙන්න, විස්්‍රාම වෙන්න, විවේක වෙන්න. හුදකලා වෙන ගතිය දන්නවනම් මේ සංඥා වේිත නිරෝධය කියනක ගොක් ඈත තියෙන දැන් කාලේ ගන්න බැරි එකක් නෙමෙයි වචී සංස්කාරයේ අන්තභාග වේගෙන එනකොටම වචී සංස්කාරය කරගන්න බැරුව නමුත් සතිය තියෙනවා දකින්නකොටම දැනගන්න පුළුවන් පාර හරි මේ යන්නේ ඊගාවෙක නැති කරන්න ඒ නිසා ධම්මදින තෙරින්නාංශ කියන ඉස්සල වචී සංස්කාර නැති වෙනකොට කාය සංස්කාර නැති වෙනවා. කාය සංස්කාර නැති වෙනවා කියලා කියන්නේ දැන් ඔබට ඔය පෙන්ුණට ආනාපානේ හේවනල්ලක් තව ටිකකින් ඒකත් නැති ඒක නැති වෙනකොට උගව දෙනකොට බයක් ඇති වෙනවා මේ අතපය චී කරගන්න බෑ. ඒක පැත්තක් දැනෙන්නේ නැහැ. ඒක පැත්තක් මේ හිස් වෙලා වගේ දැනෙනවා. එහෙම නැත්නම් මේ කරහාල්ලන්න පුළුවන් වගේ පේනවා. ඒ වගේ පේනකොට අර කය පිළිබඳව කුමාර සැපසහිතව ජීවත් වෙච්ච කෙනාට තද බයක් ඇති වෙනවා මේ කැලී ටික නැති වෙලා කියලා. නමුත් ඒක මේ හිතේ තියෙන මේ කැලී තියෙනවා කියලා කියන්නේ හිතේ සංඥාවක් විතරයි. මේ මේ විදිහට ඉන්ද්‍රයන් සහිතව තියෙනවා කියලා කියන්නේ හිත හදාගත්ත මායාවක් විතරයි. හිත හදාගත්ත හීනයක් විතරයි. නමුත් ඒ හීනේදී උනත් කමන්නේ ඒ කැලී නැති වෙනවා දකිනකොට ඒවට තද බල ආශාව තියෙන එකනට බය ඇති වෙනවා. නමුත් කාය වචී සංස්කාර අතහැරුණාට පස්සේ කාය සංස්කාර අතහැරෙනවා. කාය අමතක වෙනවා කියන එක දන්නවනම් ඒ වගේම වෙනකොට දැනගත්තත් නොදැනගත්තත් ඔක වෙනවා. වෙනකොට අනුග්‍රහ කරන්න නම් භාවනාව නෙවෙයි සුතමේ ඥානෙ තියෙන්න ඕනේ. අසු විරුත් ඇඟතිකම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කමඨාන සුද්ධ වෙන්න ඕනේ. කමඨාන සුද්ධ කරාට පස්සේ ආ දන්නවා ඉස්සලා මෙනේ කර ගන්න බැරුව යනවා. මෙනේ කරපු එක වමනාවෙන් මෙනේ කරව එක හඳුනා දෙව මෙනේ කරව කරගන්න බැරි වෙන එක ප්‍රශ්නයක් නෑ සතිය තියෙනවා ඊට පස්සේ ඒකට අරමුණු කරපු ආනාපානෙ නේතුව යනවා ඊට පස්සේ අරමුණු කරපු ඉඳගෙන ඉන්න ඉරියව්වත් ඇති වෙනවා ආ ඒකෝට දැනගන්නවා දැන් ඉතින් භාවනාවේ සතිය හොඳවට දිනුනාට පස්සේ යා අර චිත්ත සංස්කාර විතරක් ප්‍රකට වෙන සංඥා වේදනා දෙක විතරක් ප්‍රකට වෙන මේ කාපට් එක යට නැත්තම් හිතේ යටි හිතට හිත බැස්සට පස්සේ එයා තීරුම් අරගන්නවා මේකටත් ඔය ටිකමයි වෙන්නේ මේ පේන සංඥාවලුත් ගොජ දාගෙන ආවට මේ තියෙන වේදනත් ගොජ දාගෙන ආවට ඒකට කලබල වෙන්නේ නැතුව හිටියොත් දැන් කාය වචී සංකාර ගිලි වුණා චිත්ත සංකාර කාය සංස්කාර ගිලි වුණා දැන් යන්නේ මේ වචී සංස්කාර ඇවිස්සෙන වෙලාවක් නමුත් මේක පිදුරු කන්දකට ගිටි තිබ්බා වගේ ඇවිස්සලා තියෙනවා ඒක නිවුණාට පස්සේ ආයෙ ඉවරයි ඉන්සයිකට හේම යන්න ආරිනවා ගියාට පස්සේ චිත්ත සංස්කාර සංසිඳනවා සංසිඳනකොටම ගැස්සෙනවා සංසිතනකොටම නොතේරෙන තැනකට හිත යනවා. ඉතින් එතෙන්දී කොච්චර වශීකරන්න හැදුවත් මේ ගියේ වේදනා සංඥා නැති තැනකට කියලා අඳුනගන්න වේදනා සංඥා නැහැ. වේදනා සංඥා වලින් තමයි ඕන දෙයක් අපේ අඳුරන මේ ලෝකේ. මේ ලෝකේ මායාව සම්පූර්ණ නැටවිල්ල නටවන්නේ වේදනා සංඥා දෙක හරහා. කොටිම්ම කියනවා නම් <clears throat> පණ ඇති පණ නැති දෙක වෙනස තමයි. පණ ඇති දෙයට වේදනාවක් තියෙනවා. පණ ඇතිදී ඒ දේ නැවත හඳුනා ගන්න සංඥා තියෙනවා. පණ නැතිදී වේදනාව විඳින්නේ නැහැ. ඒ වගේම වෙච්ච දේ නැවසරයක් වෙනකොට ඒකෙන් ලකුණක් තියාගන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගස්කල් වලට ගැහුවට බැන්නට මොනවත් කෙරුවට රිදෙන්නෙත් නැහැ. අපිට ඒ ගල අපිට වෛර බඳින්නෙත් නැහැ. මොකද මේ වේදනා සංඥා දෙක නැහැ. මේ දතමැද තියෙන හොඳම අතරමැද දේ තමයි පැලවිච්ච ගහ. පැලවිච්ච ගහ ජීවියකුත් තියෙනවා. යහතියත් බෝ කරනවා. පරිණාමය අනුව හැඩ ගැහිමත් කරනවා. විපරිණාමය කරලා සිද්ධ වෙනවා. නමුත් සංඥා වේදනා දෙක නැහැ. ඒක නිසා ගහකට කෙටුවට අඬන්නේ දොඩන්නේ නැහැ. කොටන මනුස්සයට වෛර කරන්නේත් නැහැ. ඒ වගේම ප්‍රේම කරන්නේත් නැහැ. ඉතින් ඒ නිසා අපි සංඥා වේදනා දෙක අතර තමයි මේ නාටකම නටවන්නේ. ඒ කියන්නේ මේ රූකඩේ නටවන ප්‍රධාන නූල් දෙක. දැන් අපි කරන්නේ හොඳට ජීවිතේ ප්‍රථම යාමේ ඉඳද්දී භද්‍ර යවුවනේ ඉඳද්දී ජීවිතේ උත්තරමකයක් විදියට දැක දැක දන දන කාය සංස්කාර ගෙවනවා. දැක දැක දන දන ඉසලතර චිත්ත වාචි මේ වාචි සංස්කාර කරන චිත්ත සංස්කාර අධිෂ්ඨානයක් නැත්තම් අභිලෝ අභියෝගයක් ගන්නවා මේ චිත්ත සංඛාරات ගෙවෙද්දී නොසලී ඉන්න පුළුවන් කියලා. ඒක විතරයි මේ හික්මීමක ශික්ෂාවක තියෙන බල උත්තරම දෙය. නමුත් උත්තර දේර කොච්චර බයද බලන්න අපිට ඒක තිගැස්මක් බයවිල්ලක් නොදන්න තැනක් අන්ධකාරයක් කරගෙන අපි ඒකට බීතිකා පහල කරගත්තොත් ඉතින් අපෙන් නිවන ඇත මේක පරිශන කරනවා නැවත නැවතත් මේකට වෙnderලා වචී සංස්කාර නැති වෙනවම දැනගන්න ඕනේ දැන් ඊගාට කාය සංස්කාර නැති වෙනවා ඊගාට චිත්ත සංස්කාර තමයි නැති වෙන්නේ යා නැති වෙනකොට කියලා නෙවෙයි නැති වෙන්නේ ඒක අල්ලන්න බෑ වචී සංස්කාර නැතිවිල්ල බහුසුතයට අල්ලත හැකියි කාය සංස්කාරය නැතිවෙILLත් ලෑස්තිලා ගිය කෙනාට අල්ලතැයි. චිත්ත සංස්කාර දැන් නැති වෙන්න හදනවා කියලා යන්න කියලා ලකුණක් පෙන්වන්නෙත් නැහැ. ගියාර වශයෙන් ගිය තන අඳුරන්නත් බෑ. ආවට පස්සේ ඒක දන්නෙත් නැහැ. නමුත් මේ ක්‍රම වේදේ පිළිබඳ ප්‍රශ්නේදී අපිට පිළිවෙල පෙන්නලා දෙනවා. ඉස්ලාම චිත්ත සංස්කාර කාය වචී සංස්කාර නැති වෙනවා ඒකට කාය සංස්කාර නැති වෙනවා ඒකට චිත්ත සංස්කාර නැති වෙනවා ඒ නැති වුණාට පස්සේ මේ යන දේ පාලනයෙන් ගිලිහෙනවා අනාත්මත්වේ පේනවා එතන උඹට මොනම දෙයක් කරන්න බෑ. හැබැයි ඒ බුද්ධාචුත්තුමන් වහන්සේලා මේක හොඳටම අත්දකලා මේක පරිශන කළා ඒක පිළිබඳව ප්‍රස්තාර කරලා තියෙනවා. ඒ ප්‍රස්තාරයන්ව බලලා අපිට මේ සමාන්තරව යනවනම් අඩු ගන්න තුනෙන් එකක් ගියා, තුනෙන් දෙකක් ගියා, ඊට ඔක්කොම ගියා වගේ කියලා ගමන යනකොට පේනවා නිරෝධ සමාපත්තිය කියලා කියන එක ඒකේ හොඳම එහෙම නැත්නම් අනාගාමි මාර්ගයෙන් අෂ්ට සමාපත්තිය ලබන්න පුළුවන් එකට දැන් අපි ළඟ ලකුණු පෙන්නනවා. දැන් අපි ළඟ ඒකට පෙරහුරුවක් පෙන්නනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පෙරහුරුවට බිහිතිකාවක් දනවනවා. ඒ දනවන්නේ ශරීර ආශාව නිසා. ඒ දනවන්නේ ජීවිත ආශාව නිසා. ඒ නිසා ජීවිත ආශාව ශරීර ආශාව තියෙන කෙනාට භාවනාවේ දියුණුව පේන්නේ මුස්පේන්තුවක් විදියට. කම්මැලිකමක් විදියට, පරාජයක් විදියට, වැරදිල්ලක් විදියට, පෙරදිල්ලක් විදියට. සත්පුරුෂයාට නැත්නම් මේක කලින් පුරුදු කරපේකනට තියෙනවා මේක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ගියේ පාර උන්වහන්සේලා මේක හරි හැටියට තේරුම් ගත්තා. මේක වටින දෙයක් විදිහට ධර්ම ගෞරවයෙන් සැලකපු නිසා උන්වහන්සේලා මේ ජීවිතෙමින් දැද්දී දවස් 7 දක්වා නිරෝධ සමාපත්තියම ගත කරා. ඒකල ඒක තමන්ගේ ජීවිතයේ බුද්ධ ශාසනය තුළ උත්කෘෂ්ඨම දේ විදිහට පෙනී හිටියා. නමුත් මේක වැරදිවට තේරුම් අරගත්තොත් මේක නිකන් අබැග්ගයක්, මේක මහා කරදරයක් අවබෝධ කරගන්න නොයුත්තක් කාලකන්නිකමක් අනේ වනේ වන සිව්පාවට නොවේවා කියන හිතෙන්ද ඉඳ තියෙනවා. ඒ නිසා මෙතන තියෙන භාවනාවේ ප්‍රශ්නයක් නෙවෙයි භාවනාව පිළිබඳ තියෙන ආකල්පය. සම්මාදිට්ඨිය පිළිබඳව යෝනිසෝමනසිකාරය කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ බුද්ධඝම පන්තියක නැත්නම් බුද්ධඝම PhD කාර්යයක් ගාව නැත්නම් බුද්ධඝම ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න බලන්න ඕවා ටිකක් එමනවා කියයිද කියලා ගහලා එළවනවා. දැන් ওই පාලිසා බෞද්ධ විශ්වවිද්‍යාලයට මේ ළඟදී එක්කෙනෙක් ගිහිල්ලා කතා කරලා තියෙනවා මට මේව ගැන කතා කරන්න ඕනේ. ඊට පස්සේ කළු භාවනා කරලා නිවන් දකින්න නම් මෙහෙන් ඉපයි. ඒකට වෙන තැනකට යන්න මෙහෙ ඒක නැහැ කිව්වා. මෙහෙ තියෙන්නේ PhD. මෙහෙ තියෙන්නේ නම්බුනාම. මෙහෙ තියෙන්නේ තර්ක. හැබැයි මම හරි සන්තෝෂ වුණා කෙලින්ම කියලා තියෙනවා භාවනා කරලා නිවන් දකින්න ඕන මෙහෙන් ඉපයි කියලා. අනේ බුදුහාමුදුරු හිටියනම් මොනවා කියයි. මේ මිෂ මේ අටවගෙන මෙච්චර ජාතික ධනයක් පාවිච්චි කරලා දන්නේ කියපල්ලා ඒක වෙනම කතාවක්. නමුත් අර විදියට කුණු වතුරක් කරන කතාවල් වලින් බිහි කරන මිනිසුන්ට මොකද වෙන්නේ? ඒ සමේ දැනුමට මොකද වෙන්නේ? ඒගොල්ලෝ හිතන්නේ මේ දැනුම ක්‍රිස්ටලයිස් කරලා පුස්තකාල ලෝකේ තියාගෙන ඉන්න ඉන්න PhD ගන්න වැඩි වෙනවා. බුදුහාම කියන සීරම ගෙවලා දාපන්. වචී සංස්කාර කියලා කියන්නේ අරමුණක් එනකොට අඳුර ගන්න පුළුවන් ගතිය සහ දැන ගන්න පුළුවන් ගතිය. ඕකත් ඕන වෙලාවකට ඊට පස්සේ ඒක යන්න ඕනේ. ඒක තියෙනකන් නිවනට යන්න බෑ. මේ කයත් ඕනේ කායනුපස්සනා කරන්න. ඔත් මේකත් එක්ක නිවනට යන්න බෑ. මේ කය සහ වචී සංස්කාරත් එක්ක පාවිච්චි කරන මේ සංඥා වේදනා දෙක අවශ්‍යයි. අපිට මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ලබන්න. නමුත් ඒක ගෙවපු දවසටයි නිවන ලැබෙන්නේ. ඒ කියන්නේ ඒකේ ආවස්තික වටිනාකම මෙතෙන් යන කය කොනේ, ඉතින් ඒක හැලෙනවා ඒක ඇති. මෙතෙන් යන කම මේ කොනේ අනිත් දවසෙත් ඕනේ. මම මෙතෙන් යනට ඒක හැලෙනවා. හැලෙන එක තමයි ධර්මතාවය, ඒක තමයි පටිච්චසමුප්පාදය, ඒක තමයි හේතුඵල ධර්මයේ. ඒකට හරස් කපන්න එපා. ඒකට හරස් කැපීමට දැනුම කියන්න ගත්තොත් එන ලොකු පටලවිලක් කරනවා. ඒ නිසා මේ අවශ්‍ය වෙලාව දක්වා වැඩ ගන්නකත් අවශ්‍ය වෙලාව පස්සේ හැලෙන එකත් ධර්මතාවයක් විදිහට සලකනවා නම් ඒ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර මේ ගැඹුරු වචන මම දන්නවා පැහැදිලිවම. නමුත් ඒක එච්චරම මහ ලොකු දෙයක් නෙවෙයි ඉගෙන ගන්නවා කියන එක මතක තියනවා කියන එක. ආන්නේ ඒ හරහා දැනගන්න පුළුවන් මම මේ යන්නේ ඉස්සරහටද මම මේ යන්නේ පස්සටද කියලා. නමුත් මේ කියන විපස්සනා කතාවට හාත්පසින් වෙනස් දානයක් දෙනකොට බුද්ධ ආගම, සීලයක් රකින්නකොට බුද්ධ ආගම, සමාධියක් වඩනකොට බුද්ධ ආගම. ඒකෙදි තියෙන එකතු කිරීම. මෙතෙන් තියෙන හැලීම. ඉතින් මේ දෙක අතර පරිණාමය මේ දෙක අතර වෙනස තමයි සමතනුග්‍රහිතය සහ විපස්සනානුග්‍රහිතය අතර වෙනස. සමතනුග්‍රහිතය කරන්නේ ගොවියෙක් භෝග වවණේක. විපස්සනානුග්‍රහිතය කියලා කියන්නේ කප්පාන. භෝග වවන ගොවියම තමන් බබු භෝගයේම අවශ්‍ය දේ වඩා වර්ධනය කරන්න අනවශ්‍ය අතු කපන්නසේ මෙන්න මේ කපල දැමීම මේ වගේ සාකච්ඡාවකදී වාර්තාගත වෙලා නොවුනනම් ඇත්තට මේක සර්වච්ඡ දේශනාවක දැක්කන්න හම්බෙන්නේ නැහැ. මේක මේ ලස්සන පෙන්නලා තින්නේ මේ භාගෙට නැත්නම් අනාගාමී තත්ත්වපත් විසක් උපාසකතුමා තමන්ගේම පැරණි ආඹුව රහත් වෙලා ඉන ධම්මදින්නාව සැක කරනවා ඇත්තටම නිවන් දැක්කද කියලා. එතකොට තමයි මේ පුංචි ප්‍රශ්න දාලා අවසන්නේ. අවසනවල ධම්මදින්නාව හරියට කැන්දියේ ගල බේරන්නසේ නිරෝධ සමපත්තින යනවා දන්නෙත් නැහැ, ඉන්නවා දන්නෙත් නැහැ, ආව දන්නෙත් නැහැ. ඒත් යන පෙත මෙහෙමයි. යන පෙත වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර ආරා මේක ගිවන් වෙනවා කියලා මාර්ග සලකුණු ටික නැත්නම් හැතැම්ම කණු ටික පෙන්නලා දීමෙන් භාවනා කරන යෝගාවචරයට ඒක ලොකු අත්තරක් වෙනවා ලොකු කමඨාන් සුද්ධ කිරීමක් වෙනවා ඒ වගේම තමයි නිරෝධ සමාපත්තියෙන් නැගිට කෙනා ඒ නැගිටපු කෙනා මොනවද ස්පර්ශ කරන්නේ කියලා. නිරෝධ සමාපatti නැවිට්ටයි කියලා කියන්නේ අපි ගත්ත නිදර්ශනය තමයි ඒකේ ලාමක අවස්ථා නැත්තම් යන්තම් බේන අවස්ථාව ඒක පාරට භවනාදී නැගිටිනවා ටක් ගාලා කැසිලා නැගිටිනවා. ඒ නැගිටිනකොටම නිරෝධ සමාපත්තිය නම් එහෙම නැත්තම් මේ උත්තමයේ අභ්‍යෝ මේක නම් එයා ඒ හිත නැගිටපම ස්පර්ශ කරන්නේ මොකද්ද සම්පූර්ණ හිස්තැනක ඉඳලා ඉන්නේ ස්පර්ශ කරන්නේ මොකද්ද කියලා අහනවා ස්පර්ශ කරනකොට කියන තියෙනවා තුන් තුනෙන් එකක් ස්පර්ශ කරන්න පුළුවන් ශුන්්‍යත අනිමිත්ත අපණිහිත කියලා හිස් බව මම දැන් ඉන්නේ කිසියම් කෙලෙසයක් නැති කාය සංකාර වචී සංකාර මනෝ සංකාර නැති දෙයක් බව ස්පර්ශ කරන්න පුළුවන් ඒ තරම්ම හිත සියුම් නිසා අපේ හිත අපේ ඉන්ද්‍රයන් ස්පර්ශ කරන්නේ ආස්තිකත්වය විතරයි. අපිට ආකාශය දිහා බලනකොට ආකාශ වස්තු පේනවා දිලිසෙන විදියට. නමුත් මුළු ආකාශය පුරාම ආලෝකයේ තියෙනවා. අනික හරි අපිට පේන්නේ අන්ධකාරයක් විදියට මොකද ඒකේ ඒව පරාවර්තන කරන්න මොනවක්වත් නැති නිසා ආලෝ අවකාශයේ තියෙන ආලෝකය අපිට අස්වලට ගොදුරු වෙන්නේ නැහැ. ආලෝකයේ අතුරු මේ ආලෝක අවකාශයේ ආලෝකයේ පිරලා තියෙන බව දැනෙන්න ඒකේ පරාවර්තන කරන මොනවද තියෙනවා. ආස්තිකත්වය අපිට පේනවා නාස්තිකත්වය පේන්නේ නැහැ. දැන් මේ හිත කොච්චර සියුම් කරාද කියලා කියනවනම් ඒ හිස් බව පවා ස්පර්ශ කරන්න පුළුවන්. මේක හරියට අද විද්‍යාවේ ඉස්සෙල්ලා ද්‍රව්‍ය කියන එක ස්පර්ශ කරා භෞතික විද්‍යාව හරහා. ඊට පස්සේ ද්‍රව්‍ය කඩාන කඩාන කඩාන කඩාන ගියාට පස්සේ අතර බොහොම අවුරුදු ගානක් ඉස්සෙල්ලා ඒගොල්ලෝ දැනගත්තා අද්‍රව්‍යෙන් තමයි ද්‍රව්‍යම වෙන්නේ කියලා. නමුත් ඒකෙදි විද්‍යාවේ භෞතික විද්‍යා පදනම දෙදරන නිසා පුදුමාකාර බයෙන් තාමත් එළියට දාන්නේ නැහැ ඒ කාරණාව. නමුත් ඒ අයින්ස්ටයින්ගේ පය වැදුනානේ ඔය කොන්ස්ටන්ට් තීරයකට. ඊට පස්සේ අයින්ස්ටයින් කනගාටුවටපත් වුණා මේ කාලකන්ණි මගුල දැක්කේ නැත්තම් හොඳයි කියලා. මොකද මෙතෙක් තිබුණ ඔක්කොම භෞතික විද්‍යාව කඩාගෙන වැටුණා. හැබැයි තාමත් මතක තියාගන්න පන්ති කාමර අපේ පොඩි උන තාම පරණ පචේ උගන්වනවා. ඔය භෞතික විද්‍යාව නේ ප්‍රොෆෙසර් කෙනෙක් වුණත් අහන්න උන් තමයි දන්නෙත් නැහැ. දන්න කෙනෙක් දන්නවා නම් කියන්නේ නැහැ. මේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යමවනවා කියන තැනට ගියාට පස්සේ ඒගොල්ලෝ අද්‍රව්‍ය පිළිබඳව ඩාර්ක් මැටර් කියන එක භෞතික විද්‍යාවට එකතු කරා. ඊට පස්සේ ඩාර්ක් මැටර් නොසලකා හැරලා තිබ්බට දැන් කියනවා 98%ක්ම ඩාර්ක් මැටර් තියෙන 102ක් පහත් අතර තමයි ද්‍රව්‍ය තියෙන්නේ කියලා. විශ්වයේ හිස්කතිය තියෙන්නේ. ඉස්සර කිව්වේ හිස්කතිය කියලා කියන්නේ නාස්තිකත්වය කියලා. දැන් කියනවා නෑ ඩාර්ක් මැටර් කියලා එකක් තියෙනවා. ඒක යන්ත්‍ර වලට අහුවෙන්නේ නෑ. හැබැයි 95යි දශම ගාණක් හෝ 98 දක්වාම තියෙන ඩාර්ක් මැටර් කියලා. ඊට පස්සේ දැන් ඩාර්ක් මැටර් බ්ලැක් හෝල් එක හරහා අනම්මනම් විස්තර කරලා පස්සේ දැන් කියන ඒවා කොටස් දෙකක් තියෙනවා. ඩාර්ක් මැටර් කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඩාර්ක් එනර්ජි කියලා જાතියක්. ඒ ඩාර්ක් එනර්ජි තමයි සියල්ලෙම ආරම්භය. හැබැයි ආරම්භය මොකටවත් අහු වෙන්නේ නැහැ. මොනවා මතර මේ කියන්නේ මාන්නයට අහු වෙන්නේ නැහැ, සක්කාය දිට්ඨියට අහු වෙන්නේ නැහැ, තණ්හාවට අහු වෙන්නේ නැහැ. ඒකෙන් තමයි ඩාර්ක් මැටර් එන්නේ ඩාර්ක් මැටර් වල තමයි මේ මේ කොන්ක්‍රීට් මැටර් එක එන්නේ ආන්න මේ කතාව දිහා බලනකොට අපේ ඉඳුරන් ඉඳුරන් ගොදුරු වෙන්නේ ඉඳුරට ස්පර්ශ කරන්න පුළුවන් මුළු පරාසෙන් දශම දෙකයි ඒ දශම දෙකේ තමයි අපි මේ PhD තරගෙන පඬිතුකම් හදාගෙන පැහෙන්න හදන්නේ මුළු එකම දන්න බුදුහාමුදුරුවෝ මොනවද හිතනවද මේ යක්කුන්න වෙලා තියෙන දෙයක් ඌ හිතනවා ඌ ඒකේ එක්ස්පර්ට් කියලා හැබැයි මේ 100ට දෙකවත් 102වත් ස්පෙෂලායිස් කරලා නෙවෙයි. ඒ 102කෙනොත් අපේ වර්ණාලෝකයේ වර්ණා ආලෝක තරංග වල බලනකොට අපිට තියෙන ඔය විබ්ජියෝරක විතරයි. ඇහැට පේන්නේ එච්චරයි. වවුලට ඊට වැඩිය පේනවා. වෙනසත්තුන්ට ඊට වැඩිය පේනවා. ඉතින් මේක අල්ලගෙන අපි කෙනක මනුස්ස ලෝකේ අපි තමයි දියුණු අපි තමයි දන්නේ කියලා නමුත් නොදන්නවා නොදනුවත් පැත්ත දන්නවනම් නොදන්න ප්‍රමාණය කටපැත්ත වහගෙන නිකන් ඉඳී බුදුරජාණන්සේ පෙන්න මුළු පරාසයෙන් බලපන් බැලුවාට පස්සේම කවදාරි හිස්ති අවකා මේ ශූන්‍යතාවයේ ස්පර්ශ කරපු දවසේ හිස් බව ස්පර්ශ කරපු දවසේ තමයි ඔබ පිරිච්ච ගතියකට එන්නේ. ඔබ එතකම් මොකද කරන්නේ? මේ තියන 100 දෙකේ හොඳ එක හොය හොයා නටනවා. සැප හොය හොයා නටනවා. ඒක නිසා නිරෝධ සමාපත්තිය එළියට එනකොට අත්දකින්නේ ශුන්්‍යතේ ස්පර්ශ කරනවා අනිමිත්ත ස්පර්ශ කරන නැත්නම් අපණිහිතේ ස්පර්ශ කරනවා අපේ හිතට නිමිත්ත ස්පර්ශ කරන්න පුළුවන් ආනාපාන නිමිත්ත නමුත් බුදුරජාණන් වහන්සේ නිමිත්තකින් අල්ලලා දීලා අනිමිත්ත දක්වාම පුහුණු කරන්න කියනවා ආනාපානේ ගෙවිලා ගෙවිලා ගෙවිලා නිමිත්ත ඉවර වෙන තැන දක්වාම පුහුණු කරන්න කියනවා පුහුණු කරාට පස්සේ තේරෙනවා නිමිත්තෙදිත් අනිමිත්තෙදිත් එකතු වෙන එකම ධර්මය තමයි ඉතුරු වෙන එකම ධර්මය තමයි සතිය නිමිත්ත දිගේ ගෙනියන සතිය අනිමිත්තට යන්න හැලෙන්න ඕන කමක් නැහැ. අනිමිත්‍ය සතිය පාත් ගන්න පුළුවන්. ඒකට කියනවා සතිපට්ඨානයි කියලා. සතිය මනාවකට පිළිපීම. ඒ නිසා ආනපන ගෙවිගෙන ගෙවිගෙන යනකොට අපි වෙන වචනයක් කියනවා කාය සංස්කාර ගෙවිගෙන ගෙවිගෙන යනකොට එයා දැනගන්න ඕනේ සතියට හානියක් වෙන්නේ නැහැ. අනිමිත්තෙහිත් මට බැරිද මේ මේ අවතිය මේ උනන්දුව මේ සතිය මේ අප්‍රමාදේ පවත්තන්න කිව්වොත් අනිමිත්තේ පවත්තන සතිය හොඳයි නිමිත්තේ පවත්තන සතියට වැඩියි. ඒක නිසා නිරෝධ සමාපත්තියකින් නැගිටපු කෙනා ඉස්සල්ලාම අනිමිත්ත හෝ ශුන්්‍යත භාවය හෝ අනිමිත්ත භාවය අපනිහිත කියලා කියන්නේ ආයේ ප්‍රාර්ථනා පිටවන දෙයක් නෑ කවදාකවත් ලෝකේ. අපි ප්‍රාර්ථනා පිටවන්නේ මේ දැන් හොඳ නෑ ඊගාවට කරන දේ පිළිබඳව ප්‍රාර්ථනා තියෙනවා. මේ වර්තමාන මොහොතන හොඳ මේක මොන ප්‍රාර්ථනාවක්ද? මොන මොන මානසික අසහනද? මොන මානසික ආතතියද? ආතති තියෙන්නේ වර්තමානයේ හොඳ නැත්තම්. වර්තමානයේ පිළිලා නම් වර්තමාන සම්පත්‍ති කරනම් එයාට අර ප්‍රණිදි නැතු වෙනවා. ප්‍රාර්ථනා නැති වෙනවා. නමුත් භාවනා කරන කෙනෙකුට මේක නිරෝධ සමාපත්තියම නෙවෙයි. නමුත් తాවකාලිකව හෝ ඒ හිස්පව හිස්පව ඉඳලා නැගිටපු ගමන් එන තිගැස්මකදී එතන ශූන්‍ය භාවයක් දැනගන්න තරම් ස්පාසුවක් නැහැ බය වෙලා නැගිටින්න. කලබල වෙලා නැගිටින්න. ඒ නිසා ප්‍රධානම දේ තමයි ඒ අසත්‍යයක ඉඳලා සත්‍ය නැවත සත්‍යමත් වෙනකොට හෝ අර වගේ නොදන්න තැනකට ගිහිලා ආපහු එනකොට කම්ප වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා ඒ හිත ගැස්සුණාට පස්සේ ගැස්සෙනවා ඒ ස්වභාවයේ යන්ත්‍රයේ හැටි ඒ පරිණාමයේ හැටිච්ච හැටි. නමුත් ඒ ගැස්සෙනා වෙනුවට ඒකට මට අවදි වෙන්න පුළුවන් නම් ඒකට ඒ ක්‍රිෂ්ණමූර්ති මම හිතන්නේ එක දවසක් කියලා තිබුණා. අපේ ලොකු සංශිත් එක ටිකක් ස්පර්ශ කරලා තිබුණා. ඒක උදේ පාන්දර නැගිටින වෙලාව ශීපත් කරන්නේ. මොනවාක්වත් මතක නැඳිලා එකපාරට අවදි වෙන වෙලාව ගත්තාම අපි ඉක්මනට කරන්නේ ඇස් දෙක අරලා අර වටේට සංඥාවල් ගෙනත් දාලා මේ Taman තහවුරු කරගන්න එක නෙමෙයි මමයා තහවුරු කරගන්න එක. එහෙම නැත්නම් මේ මාන්නේ තහවුරු කරගන්න එක ආන්නේ වගේ තහවුරු කරගන්නා වෙනුවට එන්නකොටම සතිය පිහිටියොත් කොතන ඉඳලාද කොතේ කොතෙන්ද මේ හිත ආවේ කියලා එතකොට ලොකු සංසය කියනවා ඒ කෙනාට හිතාවදි වෙන චිත්තක්ෂණය සහ ඇස්සරින චිත්තක්ෂණය දෙකට අත්දකින්න පුළුවන් කියලා. හිත අවදි වුණා ඇත් එක වහගෙන. අපිට වෙන්නේ මේ දෙක අතර ඉඩක් තියන්න එක පාට ඇස්සරලා බලනවා අර මමයා තහවුරු කරන්න. නමුත් සතිය ඊටාම් කුඩා කාලාන්තරයකට කඩනවා නම් එයා පුහුණු කරනවා නම් අවදි වෙච්ච ගමන් දැන් මගේ හිත අවදි වුණා මම දැන් ඇස් දෙක අරින්න ඕනේ සතියෙන් කියන මට්ටමට ගියොත් අර තිගැස්ම ඇති වෙලා නැගිටින වෙලාවකදී යාට පේන්නේ මෙතන හික්මිය යුතු තැනක් මිසක් කලබල කරන්න නරකයි. කලබල කරොත් මේ Tamanට මේ ඇති වෙන ශූන්‍ය භාවය, ඒ ඇති වෙන අනිමිත්ත භාවය, ඇති වෙච්ච අපනීත භාවය කාදාකවත් පුත්‍යයට සින්න කරගන්න හම්බ වෙන්නේ. කලබලේ හරහා මේ මේ අවස්ථාව පන්නනවා. නිසා මේ වගේ Tamanට භාවනාවේදී කලව නීතිමත වෙන ගති කම් ගති වෙනවනම් හොඳට බලන්න වචී සංස්කාර කාය සංස්කාර හරහා ගිහිල්ලාද මේක වෙන්නේ වෙනවනම් ඒක භාවනාවේ දියුණුවක්. එහෙමනම් කරන තැන ඒක නැවත නැවත වෙnderලා ඒක වශී කර ගන්න ඕනේ. ඒක සිද්ධි කර ගන්න ඕනේ. ඒක සිද්ධි කරන්න නම් මේකට සාදර වෙන්න ඕනේ. මේකට බය, මේකට තිගැස්ම, මේකට භීතිකාව, මුස්පේන්තුව කියලා හිතපු වෙනාට කවදාකවත් අර දීපු තෑග්ග බාර ගන්න බැරි වුණා වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒක ලස්සනට කියනවා ඒ විදිහේ නිරෝධ ධර්මපත්‍යයට සමාදිනවා සමාදිලා සමදිලා නැගිට්ටා කියලා කියන්න බැරි වුණාට මෙන්න මේ විදිහට හිත හදපු කෙනාට මේ වගේ දේවල් වෙනකොට ඒකට බය වෙන්නේ නැතුව හිත හදපු කෙනාට ඒ හදපු හිතේ ගැම්ම හරහා තමයිලු යන්නේ නිරෝධ සමාපත්තියට. තමයි මේකට සාතර වෙලා තියෙනවා. මෙහෙම කාය සංස්කාර, වචී සංස්කාර, කාය සංකාර ගෙවෙනකොට කලබල වෙන්නේ නැහැ. වැරද්දක් කියලා ගණන් ගන්නෙත් නැහැ. සතිය තියෙනවනේ. ඒ හරහා සතිය ගෙනිලා ගින්න පුරුදු කරපුවාම ඒ සතිය ඌරුව හරහා, පුරුද්ද හරහා, ඇබ්බැහි හරහා ඒ කෙනා කිට් වෙනකොට තිගැස්මක්, කුතුහලයක් මානසික ආතතියක් ගන්න දැන් මේ හිතේ යන්න හදන්නේ නික්ලේශී තරකටයි පූර්ණ විවේකයටයි කියලා ඒකට කියන උපදි විවේක කියලා කියන්නේ පොදුවේකට අඬන කියලා ඒකට සාදර වීමේ ඇබ්බැහි අනුව තමයිලු හිත නැවත නැවතත් නිරෝධ සමාපත්තිය සමාදින්. එහෙම ඒක හොඳ දෙයක් විවේකයක් උත්කෘෂ්ඨ විවේකයක් කියලා දන්නවනම් ඒ විවේකේ ඉඳලා නැගිටපු ගමන් කලබල වෙන්න දෙන්නේ හිත කලබල වීම නුපුහුණු ගතියක් පුහුණුවක් නැතිකමක් වශයෙන් සලකල නැවත නැවත හිතයකට යාවා නැවත නැවත හිතයකින් නැගිටීවා කියලා කරන්න දෙයක් නෙවෙයි ආහනයකට බය නැති ගතිය පුරුදු කළොත් ඒ නිරෝසමපතිර කියන මේ අපි తాවකාලික මේ විඳින දෙයට යන එකෙත් ආපහු එන එකෙත් ඒක විමසුනට ලක් නොකරනවා නෙවෙයි. විමසුනට ලක් කරන්න කොහොමද ඒකට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් තමයි. මේක ජීවිතේ සාමාන්‍ය සිද්ධියක් වඩපත් කරගන්න පුළුවන් කියලා බැලුවොත් හොඳට තේරෙයි ආස්වාසින් ඉඳලා ප්‍රස්වාසයට යන අතර වාරිතෝක සිද්ධ වෙනවා ප්‍රස්වාසයෙන් ඉඳලා ආස්වාසයට යනකොටත් අතර වාරි සිද්ධ වෙනවා අපේ හිත මේක දකින්න කැමති නැති නිසා අර ඩාර්ක් මැටර් එක පන්නලා ආශ්වාස කෙලවර ඉඳලා ප්‍රශ්වාස කෙලවරට ආයාසයෙන් ගැට ගන්න හදන ඕන ඔකටයි තණ්හාව කියලා කියන්නේ. ආශ්වාසය ඉවර වෙන්න ඉස්සර වෙලාවෙම ප්‍රශ්වාසය අපේක්ෂා කරනකොට අතරමැද ලොකු ටෙන්ෂන් එකක් ලොකු ආතතියක් ලොකු පීඩාවක් ඇවිල්ලා යන්තම් ප්‍රශ්වාසය අල්ලගත්ත ගමන් සතුට වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ විදිහට වශී කරපේකන ආශ්වාසය ඉවර වෙලා ප්‍රශ්වාසයෙන් ඉඳ ඉස්සලා නිවනට ගිහිල්ලයි එන්නේ. ප්‍රශ්වාසය ඉවර වෙලා ආශ්වාසයට යන්නේ ඉස්සලා මේ Nirodheට ගිහිල්ලායි හිත එන්නේ. ඒ නිසා Nirodha පැත්ත, ගෙවන් වෙන පැත්ත, වචී සංඛාර ගෙවන් වෙන පැත්ත, කාය සංස්කාර ගෙවන් වෙන පැත්ත, චිත්ත සංස්කාර ගෙවන් වෙන පැත්තට අබැග්ගයක් කරදරයක් කියලා සලකන්නේ නැතුව Nirodhe දක්නාසුලුව, ඡය වීම දක්නාසුලුව, වැය වීම දක්නාසුලුව කරන භාවනාවට කියනවා Nirodhanupassana, Khayanupassana, Vayanupassana කියලා. ඉතින් මේක සාමාන්‍ය ජීවිතේ මුස්පේන්තුවක්. සාමාන්‍ය ජීවිතේ මනමනෝ බලනකොට මරණය කියන්නේ මුස්පේන්තුවක්. ක්ෂය වීම කියලා කියන්නේ මුස්පේන්තුවක්. වැය වීම කියලා කියන්නේ මුස්පේන්තුවක්. නිරුද්ධ වීම කියන්නේ මුස්පේන්තුවක්. නමුත් බුදුරජාණන් සඳහන් කරනවා මුස්පේන්තුනි සාතර පැත්තේ හොයන්න හොයන්න කෙලස් නම් සාතර පැත්තේ හොයන්න හොයන්න තෘෂ්ණාව නම් සාතර පැත්තේ හොයන්න හොයන්න මානසිකාතේ තියෙනම් පොඩ්ඩකට try කරලා බලන්නයි කියලා කියනවා නිරෝධය පැත්ත. නිරෝධය පැත්තේ කවදාකවත් ඒකෙන්නේ නිසා නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ මේ නිරෝධය බලන වැඩපිළිවෙලේ මුදුන් කොට. එහෙම නැත්නම් ශිකප්පත්ත එහෙම නැත්නම් මුදුන්පත් වීමක් වෙන්න තියෙනවා. ඉතින් ඒක භාවනා කරනකොට එන යාන්ත්‍රණ පෙන්වන හැම වෙලාවෙදිම යෝගාවචර හිතා ගන්න ඕනේ. මේක මම පුහුණු කරන්න ඕනේ. මේක මම වශී කර ගන්න ඕනේ. මේක අභ්‍යග්යක්වත් මට පාවක්වත් සීලේ නැතිකමක්වත් නිසා නෙවෙයි. මේක ඉස්සලා ගෙවම් කරපු ක්‍රමේ හරිනම් ඒ හරහා සත්‍ය පැමිණෙනවා නම් මේක වටිනා දෙයක්. පුහුණු කළ යුතු දෙයක් මේක විවේකයේ උපදි විවේකයේ කියන කාය විවේකයේ හරහා චිත්ත විවේකයේ හරහා ලැබිය යුතු බව තේරුම් ගන්න ගියොත් තේරෙන පටන් අර ගන්නවා අපිට මේ ප්‍රශ්නේවත් මේ විසාක උපාසකතුන් නගන ප්‍රශ්නේවත් නගා ගන්න වාතාවරණයක නෙමෙයි අපි ඉන්නේ. නැතර ප්‍රශ්නේ අහලා උත්තර දුන්නාට පස්සේ අපි ඒකේ භාවනා අධ්‍යක්ීමක් හරහා විස්තර කරොත් තේරෙනවා මේ දේවල් මේ වගේ ගැඹුරු කාරණා මරණ ඇඳේ ඉඳගෙන කරන්න බෑ. වයසට ගිහිල්ලා ඉඳුරන් විකල්ප වුණාට පස්සේ කරන්න බෑ. ලිළු වුණාට පස්සේ කරන්න බෑ. හොඳ සෙල්ලක්කාර වයසේදී විද්‍යාත්මක පරිශනාවක් කරනසේ කරන්න පටන් අරගත්තොත් ආකල්ප සම්පත්‍ය හරි වැදගත්. මේ කොහෙටද අපි යන්නේ කියන එක. ඉතින් මේ වගේ ප්‍රස්ථාරයක් දිගේ මේ වගේ පාරක් දිගේ මේ වගේ ගමනක් දිගේ යන නිසා ਸਰවචාන්සේ නිතර මතක් කරන මේවා භාවනා කරන අය නිතර නිතර සාකච්ඡා කරන්න ඕනේ ධර්ම සාකච්ඡා දේශනා කමඨාන් සුද්ධ කිරීමකින් කරන්න කරන්න වැඩෙත් නිතරම කෙරෙන්න ඕනේ. කරනකොට තමයි දවසක පාරට ඒ විච්ච දේම හරි ක්‍රමයට දාලා අර්ථකථන එනකොට බනහනකොටමත් කාරණේ තේරෙනවා. භාවනා කරනකොට ඒක වෙලා නමුත් ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ හිටියේ දැන් මේකට කරන්න තියෙන අනුග්‍රහ කරන්න ඕනයි කියන එක හරි පාට දැම්මට පස්සේ අලුතෙන් හම්බ වෙච්ච දෙයක් නෙවෙයි වෙන්නේ වෙච්ච දෙයට සමාදන් වෙන්න. ඉතින් ඒ නිසා භාවනා කරන්නේ නැති කෙනෙකුට ආද මේ කියව බණ කිව්වනම් එහෙම මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. මුල තේරෙන්නේ නැත්නම් මැද තේරෙන්නේ නැත්නම් අග තේරෙන්නේ නැත්නම් මොනවද මේ කතා කරන්නේ කියලා. භාවනා කරන කෙනෙකුට යම් ආකාරයකින් කොහෙන් හරි කොනක මේකේ ජීවිතයට භාවනා ජීවිත සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒ බණත් ධර්මයක් නැත්නම් අත්දැකීමත් සම්පාත වීමට හේතු වෙනවා. ඉතින් ඒකයි අපි මේ බණ භාවනා කරන හැම වෙලාවෙම මේ සුතානුගහිතය කරන්නේ. ඒ නිසා අද මේ පැයක පමණ ධර්ම දේශනාවකින් ඉදිරිපත් කරලද කරුණු තම තමන් කරගෙන යන භාවනාවට ධෛර්යයක් කරගෙන හරි හැටියට නැත්නම් සම්මාදීච්ඡිත එක යොදාගෙන තවදුරටත් මේ ආර්ය පරිශ්‍රණය කරන්න ශක්තිය ධෛර්ය බලය පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා චිර දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි ධර්ම දේශනාවෙන් පස්සේ හැමදාම වේලාවක් ගන්නවා මේ දේශනාව සම්බන්ධව මේ විනාඩියක මගේ මතක ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා අදාළ දේ සාකච්ඡා කරන්න. අවසර ස්වාමීන් සංස්කාර කියලා ඊට පස්සේ ප්‍රකාශ කරන මනෝ සංස්කාර කියලා ඒ දෙකම එකද දෙකම එකක් ඒක වචනේ මනෝ සංස්කාර වැඩි පාවිච්චි වෙන්නේ නැහැ චිත්ත සංස්කාර කෙනෙකුයි සම්බන්ධ වෙන්නේ. නමුත් ත්‍රිපිටකයේ මේ යම්තන්තරන් වල ඒක මනෝ සංස්කාර විදිහට සඳහන් කරනවා. දෙකෙන්ම අදහස් වෙන්නේ අන්තර්ගත විදිහට වේදනා සංඥා චෛතසික දෙක. ඒ වගේම වහන්සේ ප්‍රකාශ කළා මෙහෙණින් රහතන් රහත් මෙහෙණින් නාසයෙන් ප්‍රශ්න කරනවා වාසක කුත්තමයා මේ ඔබ සංඥා වේදයන් විරෝධයට පත් වුණාද නැද්ද කියන එක දැනගැනීමට අයයි ප්‍රශ්න කළේ. එතකොට ඒකෙන් තේරෙන්නේ සංඥා වේදයන් විරෝධයට පත් වෙච්ච උත්මේකට කියන්න බැරිද ප්‍රශ්න ගැනීම අහුවොත් මට මම තත්ත්වයට පස්සලා නෑ හෝ පස්සලා හෝ කියන්නේ අපි මෙහෙම ප්‍රශ්න ඇහුවොත් යාට ඒක හෙලි කරන්න ඕනේ නැත්නම් මොකද්ද දෙන උත්තරේ? හෙලි කරන්න ඕන නම් හෙලි කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නේ අහන්නේ. හෙලි කරන්න ඕනේ නැහැ. වසන් ගන්නයි ඕනේ. එතකොට මොකක්ද වෙනවද? ශාසනය කියන්නේ අන්නේතර. ශාසනය කියන්නේ කවුරු මොන විදියෙන් ප්‍රශ්න අහුවත් ඒ කෙනහිල්ලක් බව දන්නවා. Taman කරන තමන්ගේ ಗುಣ වසංගන ජීවත් වෙන එක. ಗುಣ වසංගවයි කියලා ගුණයක කවදාකවත් අඩුවක් වෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ බඩුවේ ක්වොලිටි කෑ ගහන්න එපා බඩුව විකිනෙන්න ඕනේ කියලා නේ නෑ. බඩුවේ ගුණාත්මෙම තමයි ක්වොලිටි එක. ඇඩ්වර්ටයිස් කරන්න දෙයක් නැත්තේ නෑ. බඩු හොඳ නම් ගහේ බඩු. මුළු සාසනය පුරාම තියෙන්නේ ඒ තියෙනවා ඒ ගුණය තියෙනවා. ඒ උඹ තේරුම් ගනි. ඔබ කරලා තේරුම් ගනි. මගේ කියන උඹට වැඩක් නෑ. ගුණේ වසංගාගෙන ජීවත් වීම තමයි මේකේ තියෙන. ඒ තේවාරේ විතරයි මේක අරසගෙන එකම ට්‍රැඩිෂන් එක ලෝකේ තියෙන. අනිත් හැම එකකම මේ පෙන්නා කියාපෑම. අඬහැරේ මේක නෑ. මම අඬහැරේ නැති වුණාට අහන ප්‍රශ්නේ ශියුම්කම සහ දෙන උත්තරේ ශියුම්කමට තේරෙනවා. ගහදන්නේ තීක්‍රාට කොල කඩා පාන්නා වගේ නෙවෙයි මේකේ මේකේ මේ මිනිස්සයා ඒ කත කරන කතාවේ පරමාර්ථ පැත්තෙන් උත්තර දෙනවා මට සම්බන්ධ කරන්නේ නැතුව ප්‍රශ්න අහන්නට හිතෙන්නේ නැති වෙන විදිහට උත්තර දෙනවා. ඒක ඒ පුදුම ලස්සනයි ඒකෙදී එක තැනකදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේට අවිල්ලලා පරිබ්‍රාජකෙක් අහනවා මේ ආජීව පරිබ්‍රාජකෙක් කවුද මේ ලෝකයේ සුගතයන් වහන්සේ මොන ධර්මයේද සොක්ඛාත කොයි සංඝයාද සාංගිය සංඝ ගුණ තියෙන්නේ කියලා. ඉතින් ආනන්ද හඳුනන කියනෝනේ ගෞතම සරුවචනාංශය තමයි සුගතයන් වහන්සේ කියන්න පුළුවන් නෑ. ඊට පස්සේ කියනවා මම ඔබේ ප්‍රශ්නයක් අහන්න මෙන්න මේ මේ ಗುಣ ටික තියෙනවා නම් උන්දට සුගතයන් කියන්න වටිනවද නැද්ද? කියලා ಗುಣ ටික දානවා කියන්නේ. ඉතින් ආනන්දයා කට උත්තර දෙනවා ඒක හරි. ඊට පස්සේ කියනවා කොයි ධර්මයේ සුවක්කාද? නෑ මං කියන්නේ ධර්මයේ මේ මේ මේ ಗುಣ ටික තියෙනවනේ ඒකට සුවක්කාද කියන්න වටිනවද නැද්ද? ඒ සුවක්කාදයි. ඊට පස්සේ කියනවා කවුද නියම සංඝයා? මේ මේ මේ ಗುಣ ටිකක් තියෙනවා නම් ඒකට උඹ ප්‍රේම සංඥා කියලා නැද්ද? ඊට පස්සේ ඒ මනුස්සයා ඇවිල්ලා කියනවා මේ ඊසමුඩු කරගත්ත මොට්ටෝ જાතියක් කියලා අපි උභාන්දලා හිතාන හිටියේ උභාන්දි දීපු උත්තරෙන් අපි උභාන්දලා හරියට මැනගත්තා. මට තේරෙනවා ස්වාමීන් වහන්සේ කියලා මම දැන් බුදුන් සරණ යනවා ස්වාමීන් වහන්සේ මම දැන් ධර්ම සරණ යනවා ස්වාමීන් වහන්සේ මම දැන් සංඝ සරණ යනවා කියලා කතාන ඒ ටික ඔය බුරුමේ පන්දිත් ස්වාමීන් වහන්සේ විස්තර කරනවා එක මේකක් මේකක් පාසා පතුරු ගහලා අද ඉන්න මිනිස්සුන්ට කිව්වනම් එහෙම අපේ මේ අපේ නායක හමුතුරු තමයි ලොකු බහමුතුරු. අපේ සියන්නිකයි සියන්නිකයි තමයි හොඳම කියාගෙන අපි යන්නේ. ඒ කියන්නේ අපි මේ ප්‍රඥප්තියේ තරම්ම ගිලිලා පරමාර්ථ පැත්තෙන් කතා කරනවා නම් ගුණ ටික කතා කරපන් ඉවරනේ. ඒ ගුණ කාලයට අහු වෙන්නේ නැහැ නේ. පුද්ගලයකට අහු වෙන්නේ නැහැ, දේශයකට අහු වෙන්නේ නැහැ. ඒක සදාකාලික ධර්මයක්. ඒවා ඒවා විශ්වගත ධර්ම. ඒ නිසා ධර්මයේ තියෙන ඒ ගරුගාම්භීරත්වය රැකෙන්න නම් ඒක මට ගාගත්තොත් මේ තැනට ගෑවොත් මේ වෙලාවට ගෑවොත් ඒ ධර්ම බොහොම පටු දිරණ ජරා තත්ත්වයටපත් වෙනවා. ඒ ධර්මයේ ධර්ම ගුණ ගත්තොත් බුදුහාමුදුරන්ටත් අයිති නෑ. ඒක දැනගත්තට පස්සේ ඒ ධර්මයේ තියෙන ධර්මතාවයක් තේරුම් ගන්නවා මිසක් පුද්ගලාරෝපණයක් එහෙම නැත්නම් මැනීමක් මාන්නයක් එහෙම නැත්නම් මේකට සල්ලා ගන්න ඕනේ කියලා හැඟීමක් එන්නේ නැහැ. ඉදිරිපත් කිරීමේ යන්නේ ඒ ටික මකලා පුද්ගලාරෝපණයට ගත්තොත් ඒ මාචාට ධර්මය වමතින් අල්ලපු එකේ දෝතින් අල්ලන්න ඕන එක වමතින් අල්ලපුවාම වෙන හානිය සිද්ධ වෙනවා. මේවා high tension wire. high tension එක wire එක වැඩ කරනවා අරසා වෙලා අත ගන්නවා. supply දෙන එකකටයි supply එක ගන්න එකට දෙන්නම වැඩි. එකසේ වදිනවා. නිසා දෙන එකකට අරසා වැඩ කරන්න ඕන ගන්න එකකට අරසා වැඩ කරන්න. මොකද මේ සාමාන්‍ය 230 වගේ එකක් නෙවෙයි. 33000 133000 කරන්ට් එක. ආයෙ මොකුත් නැහැ. සනසනසු ඉතින් අපි නිින්දට යනකොට නිින්ද යන බව දන්නවා, නිින්දින් බව දන්නවා, නැගිටින දන්නවා. ඒකත් අල්ලන්න බෑ. ඒකත් අල්ලන්න බෑ. නමුත් ඒකෙදි ලොකු ශාමින්නාසේ කියනවා නිින්දට ගිහිල්ලා නිදිපොළ මාරු වෙච්ච දවසක් හිතන්න. නිින්දයක් නැහැ. අපිට මාළේ වාතයක් වෙලා ඉච්ච දවස්. එතකොට අපිට තේරෙනවා අපි මොන જાති කරත් නිින්ද යන්නේ නැහැ. දැන් ඒ වෙනුවට අපි නිදි පොළට ගිහිල්ලා නිදාගන්න ගියාම කය විවේක වෙන හැටි තේරෙනවානේ කල්ලාතුම. කය විවේකල කය එමෙහිට අයින් කළ ඔළුවට විතරක් අවධානය එනවා. ඊට පස්සේ ඔළුවෙන් ඇවිල්ලා ඇස් දෙකට අවධානය ගිහලා ඇස් දෙකෙන් හැලෙනවා. ඉතින් මේ වැඩපිළිවෙල අත්දැක ගන්න පුළුවන්. හැබැයි මේ නින්දට ගියා, මේ නින්නින් දිනවා, මේ නින්ද ඇතුණා කියන චිත්තක්ෂණ සල්ලන්න බෑ. ඒත් ඒකට ලෑස්ති වෙන පාර. ඒ පාරදී තේරෙනවා නිදවල මාරු වෙච්ච දවසේ හොඳටම තේරෙනවා අද වැඩේ හරියන්නේ නැහැ. එහෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා. හරි යන දවසේ නින්දට ඉස්සෙල්ලාම නින්ද ගියාට පස්සේ බැලුවත් පේනවා නින්දට යන්න ඉස්සෙල්ලා මතු ලක්ෂණ වර්ගයක් පෙන්වනවා. ඒ ලක්ෂණ ටිකෙන් තමයි අපි වශී කිරීම කරන්නේ. ඉතින් සෑ නිින්ද ඔය නිවනත් එක්ක එහෙම නැත්නම් ඔය භාවනා කරන එකත් එක්ක මොහොල කිතු සම්බන්ධයක් තියෙනවා. නිින්දදී තියෙන අසතිය, පමාව, මෙතන තියෙන සතිය අප්‍රමාදය. තම සතිය අප්‍රමාදය හරහා හරියට නිින්ද හරහා යනවා වගේ. නිින්ද හරහා මේ දියටින් ඉන්දර ගෙනියනවා වගේ, කඹේ කැවිදිනවා වගේ නැතියක් ගඟක් දිගේ ඉහළට පීනනවා වගේ අපේ මනස කවදාකවත් අපිට අහුවෙච්ච නැති බිරඳට අතාර්කිකයි කියලා හිතන සර්කිට්ස් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. අපි මනස සම්පූර්ණයෙන්ම අන්ධකාරයට දාලා කවදාකවත් වැඩ ගත්තේ නැති මේ මානසික තත්ත්වම කියන 2ක් විතර වැඩ කරන අනිත්වට කියන්නේ මේ ඒ නියුරෝන්ස් වලට කියනවා ඉනට් නියුරෝන්ස් කියලා. ඔය මොනවද කරන ෆන්ක්ෂන් එක තාම හොයාගන්නේ නැහැ. ඒ ඒව කරනවා කියන්නේ මේ තොරතුරු සම්බන්ධීකරණයක් කරනවා. ඒ තොරතුරු අපිට වැදගත් නෑ දැන්. අපේ මම ආයනයට, මගේ මාන්නයට, මගේ තණ්හාවට ඕන ටික විතරක් අපි ස්පෙෂලායිස් කරලා තියෙනවා. නමුත් අනිත් ඔක්කොම තොරතුරු තියෙනවා. අනිත් වලට IT තියෙනවා, තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒවයි අර මේ ඉනර් නියුරෝන්ස් වලින් හැම වෙලාවෙම වැඩ කරනවලු. ඉතින් කවදා හරි නිවන් දැකපු දවසේ ඒ ඔක්කොම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාත්මක වෙන්න නුහුරටම දුවන්න ඕනේ කියනවා. නූලටම දුවනවා කියලා කියන්නේ පයිප් ලයින් එක එක දිගටම වතුර ප්‍රෙෂර් එක ගියොත් හිර වෙන කුණු එහෙම හැමදාම හිර වෙනවා. කහදාරේ අනිත් පැත්තට ප්‍රෙෂර් එක අරපු ගමන් රින් සර්කල් සිස්ටම් කියලා අලුතෙන් හදලා තියෙනවා පයිප් ලයින් සිස්ටම් එකක්. එක දවසක මේ පැත්තෙන් වතුර යනවා අනිත් පැත්තෙන් මේ පැත්තෙන් මෙහෙට යනවා. එතකොට කවදාකවත් මඩ එකතු වෙන්නේ නැහැ. හැම පැත්තෙම යනවා. ඉතින් අපේ එක ජීවිතය අපි හදාන තියෙන්නේ එකම සිස්ටම් එක දුවන්නේ. හැම සුමාහනෙම උදේ සඳ රස්සාවට යනවා සිකුරාදෙන් දැය ගෙදර එනවා වෙනසුරාදේ ඉත බොනවා ට්‍රිප් යනවා ආය ආය සඳ උදි වැටර යනවා මේකදී අපි ලොකු නම්බුවක් හිතෙන්නේ තියන්නේ අනිත් පැත්ත හරවන්නේ සියලු රදසපතාලා ගිහලා හිඟා කපා සියලු හැප තේරම අතරදාරිය හිඟා කපා ඊට පස්සේ හොඳටම නම්බුකාර කුලයක පිළිලා දුප්පත් කුලයක් කරගෙන අනේ මට වත් ටිකක් ලැබෙන්න ඕනේ අනේ මට ආසාවක් ලැබෙන්න ඕනේ කියලා ඕන්න තරම් හිතක් අලුත් වෙනද කියලා වහන අනිත් පැත්තට සර්කිට් එක වැඩ කරනකොට. හැබැයි මේ ටික තියෙන්නේ අවුරුදු 40 වෙනකම් විතරයි. 40 වුණාට පස්සේ රට්ට ගියේ. ඊට පස්සේ කොට ගන්න බෑ. ඊට පස්සේ අර අල්ලගත්ත එකෙන් පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් ඉතින් කොහෙද? අර අර පුරුදු කරගත්ත රට්ට කියනවා. ඉතින් ඒ නිසා ඔය ස්කවුටින් උනත් කරන්න පුළුවන් වෙන්නේ කල්ැතර තමයි. හැබැයි ඒ වුණාට ඒක හිතේ මායාවක් මිසක්කා ධර්මයේ වයසට යamak නෑ. ධර්මේ නෑ මේ 40 වන්නට කය රට්ටකට වැටුණාට රට්ටකට වැටෙනවා කියලා හිතාන හිටියට හදන්න පුළුවන් වෙලා. ඒ නිසා සම්පූර්ණ භවනාදී තියෙන රැඩිකල්. ගසලා අරිනවා එහාට මෙහාටයි හැම පැත්තටම ගසන්න ඕනේ. හැබැයි යම් කිසි සදාචාර සීමාවක ඉඳගෙන යම් කිසි හික්මීමක ඉඳගෙන ඒ අතරමැද ඔක්කොම නෝරු ක්‍රියා. ඒ කියන්නේ අපිට මේ බුද්ධ ජානස කියන්නේ පටිශෝතගාමී කියලා. ගඟ දිගේ ඉහළට පීනන වැඩ. පුදුම සෙල්ලක්කාරකමක් ඕනේ. ඒක ඒක තේරුම් ගන්නවක් අර. නමුත් ආගම විසින් අපි මැට්ටෝ කරලා තියෙනවා. අපි නිකන් කුරුසෙට තියලා එන ගහලා අතපය දිගාරින්න බැරි වෙන්නේ. අවශ්‍යම නැහැ. එහෙම කරන්න අවශ්‍යතාවය නැහැ. තමන්ගේ හම්බෙච්ච මනස ජීවිතේ අපි ඒ පරිශ්‍රණය අපි කරගන්න ඕනේ. ආසරයි සංස්කාර සම්පූර්ණ සුවඳ කාය සංස්කාර සම්පූර්ණ ඒ අවස්ථාවේ චිත්ත සංස්කාරය බලාගෙන ඉන්නකොට සංඥා වේදනා වලට උපක්‍රේස වශයෙන් යෝගාට ලබ වෙන්න පුළුවන්. ලබ වෙන්න පුළුවන් ඒක නිසා තමයි ඇත්තටම වචී සංස්කාරය හැලෙනවා. හැලෙනවාදී කලබල කරන්නේ නැතුව ඒකට හරි කමන්නේ ඔක හැරුණාට කමන්නේ සතිය තියෙනවනේ කියලා යනවා. ගියාට පස්සේ ඊට පස්සේ අපිට තේරෙනවා කයෙම සීතල වෙනවා, ගල් වෙනවා. ආනාපාන සීතල වෙලා ගල් වුණාට පස්සේ ඉතින් අර යට ඒව ගොජ දානවනේ. වේදනා සංඥා එනකොට එක්ක බය වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේක නිවන කියලා අවබෝධ කරගන්න ඉඩ තියෙනවා. වැරදියට. ඒකට අර සමහරලාට උදාහරණයක් වශයෙන් සංඥා ආපුවාම පෙර හිටව භවය මේ මතක සටා එකපාරටක් ගාලා සිද්ධ කරලා පෙන්නනවා. එහෙනම් වෙච්ච ඇක්සිඩන්ට් එකක් මේ වෙලාවේ වුණා වගේ හරියට ස්ලයිඩ් එක ගෙනලා පෙන්නනවා. පෙන්වුවාට පස්සේ යාට හිතෙන්න පුළුවන් දිබ්බ චක්ක පහල වුණා, කුබ්බේ නිවාසානුසති ඥානෙ පහල වුණා, මට දනුගේ හිත් කියවන්න පුළුවන් කියලා අර ඒකේ තරම් සජීවීව පෙන්නනවා. මතක මතක හිස්නේ වෙලාවේ ඕන දෙයක් ෆ්ලෑෂ් කරන්න පුළුවන්. එතකොට මේ මනුස්සයා ඒක අඳල යාය මාන්නයට හේතු කරගන්න ඉඩ තියෙනවා. නැත්නම් ඒ දැකපු දෙයට තණ්හා කරලා අනිත් දවසෙත් බහන ඉදිරියට එන්න ඒකම බලබලා ඉන්නවා. අතීතේ බලබලා ඉන්නවා, අනාගතේ බලබලා ඉන්නවා. ඒක මේ සාසනයේ ලොකු පාඩුවක්. ඒ පුද්ගලයාගේ පාඩුවක් වගේම ශාසන ලොකු පාඩුවක් ඒකට මේ ගුරුවරු වග කියන්න ඕන කියලා තමයි අපේ ලොකු සංස් කියන්නේ. ගුරුවරු ඒ ඒ ඒ ඒ ගෝලිය වල්ලාගෙන සරුංගල් කරනවා. අනේ මගේ විතරනේ අරයකත් බලන්න බැරිද බලන්න අතීතේ බලන්න බැරිද මගේ පොඩක් බල්ලා කියන්න බැරිද කිම හරියක කනවා පුදුමාකාරයක්. මේක පච කෙලින්නේ. තනි කර පච යන්නේ. ඒ වෙලාවට පොඩ්ඩක් පෙන්නනවා. පෙන්නපු ගමන් ඒ අර එකෙන් ප්‍රොජෙක්ෂන්ස් ගන්න දිගටම ඒ මේ මොනවාද මේවට කියන්නේ ණය විපස්සනාට දාලා පොඩ්ඩක් තියනවා නැත්තේ නෑ ඒක අහම්බයක්. ඊට පස්සේ කෙලින පටන් ගන්නවා පච මං කියන්නේ නැහැ ඔය දැන් ලංකාවේ කෙලින කෙලිනි. මම 2600ක් ගන්නවා මැරිච්ච අම්මා කොයි දියුතුනේ කියලා බලන්න. ඒ කොහේ පුතලත් මෙයාකට කියන්නත් බෑ මෙයාකට කියන්නත් බෑ ඉතින් හරිනේ වැඩි. මේ ළඟදිත් එක්කෙනෙක් ගිහිල්ලා කියනවා මේ මේ ස්වාමීන් වහන්සේව විශ්වාස කරන්නේ නැතුව හැබෑව. ඒ වුණාට මම ගියා රහතන් වහන්සේ ළඟට ගිය ගමන්ම හරියටම කියනවනේ හිතේ තියෙන දේ. ඉතින් මම hina වුණා විතර මොකක්වත් කිව්වේ නැහැ. ඊට පස්සේ මට කිව්වලු <clears throat> ඔයාට මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඇත්තටම මට වෙලා නැතිලු. ඊට පස්සේ මම කිව්වලු නෑ මේ ගන්න නැහැ කියලා. ඊට පස්සේ මේ හරියා උපතරතුරු දීලා දිලි කරලා පස්සේ මටම පිළිගන්න සිද්ධ වුණාලු එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. බලන්න සාහිත්‍ය මගේ හිතේ යටපත් වෙච්ච දේවල් පම එයා මට කියනවනේ. මම කයක වෙච්ච නැති පොරුවක් උඹට පටවලා තියෙන කන්ඩිෂන් කරලා තියෙන ඔළුව. උඹට දැන්වත් තේරෙන්නේ නැති. ආ ඒක නේද? ඉවත් වෙන්න පුළුවන් නේද කියලා. මේ අක්ෂයාගේ මතකේ සාක්ෂි දෙන්නේ නැහැ. අර අක්ෂයා පොවනවා. නෑ ඔයා මෙහෙම උනාට ඔයාට මෙහෙම එකක් වෙලා තියෙනවා. මතක නැති වෙලා. ඒක හොඳට මතක් කරන්න. ආයෙ බලන්න. ආයෙසට මතක. ඌ කියපු ගම බැද්දේ හරි. දෙන්නගේ පේන්නේ හරි හැබැයි පචේ කන්ඩිෂන් කරලා තියෙන්නේ. ඕන ප්‍රභාකරන් ඔය ඔය මිනිසුන්ට බෝම්බ බැඳගෙන පන්නන්න කන්ඩිෂන් කරන්න ඇති අපිට කියන්න පුළුවන් නම් සිව්සයිඩ් බොම්බින් වලට ඉන්නේ අපිට මොනවද කරන්න බැරි. තමන්ම මම මේ මැරුණොත් ඒක ජාතියට කරන ලොකුම මේක මේ මුළු පවුලම අපේ ආයතන විසින් රැක බලා ගන්නවා. ඒ මැරෙන මොහොත විතරක් කොච්චර වටන දෙයක්ද කියලා අර ඒ පොම්බල දිබ්බට පස්සේ ඉතින් මේ මනුස්සයාට ඒක ලොකු වීරත්වයක් නෙවෙයි. ඒසෙන් බුදුරජාණන් කියන්නේ තුච්ඡම වැඩේ තමයි මනුෂ්‍ය ජීවිතේ තව කෙනෙක්ගේ මනස තත්ත්වගත කරන එක. මනසේ කිසිම මනුෂ්‍යවට කරන හෝ Taman Taman විශ්ව කරන තුච්ඡම වැඩේ මේ නැති දේවල් මේ ඒ කියන්නේ පුංචි දෙයක් තියෙනවා ඒක මවනවා. ඒක මේ ආශිතුන් අහන ප්‍රශ්නේ හැටියට ඒ වෙලාවේදී මේ තමයි රහත් වුණා කියලා එක පාට හිතෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මම දැන් සෝවාන් වුණා මම දැන් චතුත් අධ්‍යාය ලැබුවා. ඉතින් අනිකල ගෙදර කියලා පවුලෙන් අහනවා දැන් මට චතුත් අධ්‍යායනේ තියෙනවද කියලා. ඊගානේ මුනි නමන මුට්ටිය. ඔබ ගිහිලා බීතු කියලා නැවිලා මේ ගෙදර වැඩක් කරගන්නවත් නැහැ. මේ චතුර්ථ ධානය කරන ඉතින් මේට එනවා ඊගා කණේ සමන්නස තියනවත් දැන්න පොඩ්ඩක් කුසල බල්ලා කියන්න බැරිද? ඒ හොද්ද දේවල් කියන්න ඉදෙනවා. ඔය ඔය පොඩ්ඩිෂන් කරපේ කාලා ගන්නම කියලා වේරගන්න. තියෙනවා නම් නැවත නැවත පොළොවේ ගහ බලන්න පුළුවන්. එච්චරයි බුදුහාමුදුරුවෝ කියේ තියෙනවා නම් නැවත නැවත කරපන්. නැවත නැවත කරපන්. ඒ සාහතික වෙනවා. නෑනේ නෑම කියපන්. ඒක තමයි උඩගිනි දෙන්න යන්න එපා. අර අව탁ෂේරම කරපන්. ඉතින් ඒකෙදී ඒ ඒ පැදගත් ගුරුවරු කියන්නේ මේවට ගුරුවරු වගේ කියන්න ඕනේ කියලා. ඒ කියන්නේ අර යන්තම් අර ශ්‍රද්ධාව අධික චරිත අල්ලගෙන ඉතින් පුඹලා තියාගෙන ගුරුවරයා සන්තෝෂ වෙනවා. අරමනුෂයා සන්තෝෂ වෙනවා. අපිට අන්තිර වහ කණ්ඩ සිද්ධ වෙනවා. ඒ ඇති වෙන ඒ බලාපොරොත්තු සුන්නේ ඒ නිසා ඒ ප්‍රස්තාරේ ඒ කාය වචී විශේෂයෙන්ම චිත්ත සංස්කාර වලට හිත යනකොට කවුන්සලින් වලින් කරන්නේ එච්චරම තමයි. මානසික රෝගවලදී කවුන්සලින් යාගේ කය අමතක කරවල දානවා. ෆ්‍රී ඇසෝෂියේෂන් කියන්නේ මේකමයි. ඒකලාර මනසේ තියෙන ගොජ දාන්න. හැබැයි මේ භාවනාවකින් සීලකින් සමාධියකින් ගන්න එකක් නෙවෙයි. ඊට පස්සේ ඒ ඒ දේ ගොඩ දාපු ගමන් මේ මනසට සුවයක් එනවා. ඒක හිප්නොටයිස් කළා කරන්න පුළුවන්. ෆ්‍රී ඇසෝෂියේෂන් එකකින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර මේ මේ සුව කිරීමේ අනේමේ කරන්න නම් කවදාකවත් ස්ථිර වෙනසක් වෙන්නේ නැහැ. ස්ථිර වෙනසක් වෙනවා තමම දකින්න. තමන් ඊට ඉස්සෙල්ලා සීලක ඉඳලා සමාධියක ඉඳලා ගිහිල්ලා බලන්න මේ මනසේ ඔක්කොම තොරතුරු ටික තියෙනවා. මොනවාරි කියවන මිනිස්යාගේ වෙන්නේ මේ මනසේ තොරතුරු වලට ඉඳී නැතුව අර කියවන දෙයට පටු වෙන එක විතරයි. එහෙම නැතුව මනසට විවෘත කරනොත් ඒකේ මේ කියන්නේ ආකාශ ලයිබ්‍රරි කියලා කියන්නේ ඕනේ තොරතුරක් මේක ඇතුලේ තියෙනවා. අපි ඒක කියනවා පුනරුත්පත්ති හරහා නැත්නම් මේ නැවතන ඉපදීම හරහා වෛද්‍ය විද්‍යාව කියනවා ඒකේ RNA DNA හරහා. මොකද RNA DNA වල પરම්පරා කවදාවත් කැඩෙන්නේ නැහැ. ඒක එකන එකනට යන නිසා ඒකේ ඔක්කොම තොරතුරු තියෙනවා. අපි මේ තොරතුරු හොයනවා කියලා හදන්නේ මේ පටු තමන්ගේ රුචිකත්වයට උන් දෙයට හිත ගිල්ලලා අර RNA DNA වලට පිපෙන්න දෙන්නේ නැහැ. පිපිච්ච දාසේ තමයි. ඒක පිපිච්ච දාසේ යා ඔක්කොම මතක් කරලා පෙන්වන හැබැයි ඒක අදහන්න එපා යුවයෙන් කරන්නේ වර්තමානයේ පණණින. RNA DNA විතරතර කරන්නේ වර්තමානයේ පණණින. ඒ නිසා Taman දැනගන්න ඒ ට්‍රික්ස් වලට අහු වෙන්නේ නැතුව වර්තමානයේ හිත පැවැත්වුවොත් ඕනම වෙලාවකට යන්න පුළුවන්. ඒකට එයා දාසයි. එයා ඇවිල්ලා අපිව තත්ත්වගත කරුවොත් අපි දාසයි. දාස වෙන්නේ නැතුව පවත්තන්න තමයි මේ වර්තමානයේ හිත පැවැත්වීම බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙනවා. හොඳයි අපි දැන් මම තනතයන වෙලාව ගත්තා. ඒ සත්‍යස්ත සංග මේක අපි මම යෝජනා කරනවා පිටතාවට ආදී ගත සත්‍යසජහනා කිරීමේ අපි ධර්ම දේශනා සැසිවාරය સમાપ્ત කරනවා.